ඒව මිදන් දීගමද්ධානං සංචරිතං සන්ධාවිතං මමංචේව තුම්මා කංචාති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ප්‍රධාන වශයෙන් දැන් මේ භාවනා වැඩමුළුවකදී ගත කරන අවස්ථාව අද අපේ තුන්වෙනි දවසේ 18 වෙනිදා ඒ අනුව අපි දිනපතා බණ ගාණි ධර්මදේශනාව ගාණි පවත්වාගෙන ලබන තුන්වෙනි ධර්ම දේශනාවයි. අපි මේ ධර්ම දේශනාවල් එකිනෙකට ගොනු කරලා දේශනාවලියක්, දේශනා මාලාවක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේශනා මාලාවට මේ ඉදිරිපත් කරගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච කෝටිගාම සූත්‍රයයි. ඒක සරුවචන් වහන්සේ වජිරාට ඉඳද්දී කෝටිගාම නම් ග්‍රාමේ වාසය කරද්දී භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරන ලද ත්‍රිපරිවර්ත දේශනාවක්. ඒකෙදී සරුවචනාංශයේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධයන් අතර ප්‍රසිද්ධ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි සාකච්ඡාවට භාජනය කරන්නේ කතා ශරීරයේ වශයෙන්. එතනදී සරුවචනාංශයේ බොහොම ලගන්නා ස්වරූපෙන් සිත් ගන්නා ස්වරූපෙන් සඳහන් කරලා තියෙනවා චතුන්නම් භික්කවේ ඉමේ අරිය සත්‍යානං අනනුබෝධා පටිවේදා එව මිතන් දීගමද්ධානං සංධාවිතං සංචරිතං මමං චේව තුම්මා කංචාති කියලා. මානෙනි මේ හතරක් වූ ආර්ය සත්‍යයන් නොදැනීම නිසා මේසා දීර්ඝ සංසාරේ අපි වටවලල්ලි ගියා හැසිරුණා ඒක හරියට අනුබෝධ ඥාණයෙන් අවබෝධ ඥාණයෙන් තේරුම් කරගන්නකම් මමත් ඔබලාත් ඔක්කොමලා කියන. එතකොට මේ සංසාරේ වැටිලා කෙලෙස් භරිතව ගමන් කරනකොට කිසි කෙනෙක් අතර වෙනසක් නැහැ. ඔක්කොමලා ඉන්නේ ඒ වටවලල්ලේ යෑමේදී. ඉතින් සරුවචන් වහන්සේ කිසි කෙනෙකුට හිතා ගන්නවත් බැරි විදිහට අදිෂ්ඨාන කර ගන්නවත් බැරි විදිහට මේ සංසාරයෙන් ගොඩේන්න ඕනෑ කියලා කටයුතු කරලා ගොඩාවට පස්සේ ඒකට යෙදී ගත කරන පිරිසක් ආමන්ත්‍රණය කරලයි මේ කියන්නේ මහණෙනි මේ හතරක් වූ ආර්ය සත්‍යයන් නොදැනීම නිසා අවබෝධ ඥාණයෙන් අවබෝධ ඥාණය නොදැනීම නිසා මේ දීර්ඝ සංසාරේ අපි මේ සැරිසරුවා අපි මේ වටවලල්ලේ ගියා මම වාගේම ඔබලාත් කියලා. ඊට පස්සේ මොකද්ද මේ චතුරාර්ය සත්‍ය කියලා එක එකක් විස්තර කරනවා දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා. ඒකෙදී අපි පසුගිය දවස් දෙකේම ඉදිරිපත් කරගත්තේ මේ පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍යයි. ඒ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව ප්‍රථම දේශනාවේදී සරුවචනසේගේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා. ඒ වගේම මේ සත්‍ය සංයුත්තේ මේ කෝටිකාම සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුතනිකායේ සත්‍ය සංයුත්තේ බුද්ධ ජයන්ති දෙවෙනි කොටසේ ඉතින් ඒකෙත් ඒ යටතේ ගැන සූත්‍රවල සඳහන් කරලා තියෙනවා කතංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං මහන්නේ මේ දුක්ඛාරිය සත්‍ය කියලා කිටියෙන් සඳහන් කරන එකෙන් අදහස් කරන්නේ මොකද්ද සරුවඥන් වහන්සේ නැත්තම් මේ සාසනයේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා පංච උපාදානස්කන්ධාතිස වචනීයම් දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයයි වෙන විදිහකට කියනවා නම් මේ රූපකය නැත්නම් රූපස්කන්ධයයි වේදනාස්කන්ධයයි සංඥාස්කන්ධයයි සංස්කාරස්කන්ධයයි විඥානස්කන්ධයයි කියලා අපි සාමාන්‍යයෙන් කටපාඩම් කරලා තියෙන මේ පංච උපාදානස්කන්ධය. මෙයම දුකක්. ඒක හරි අමාරුයි අපි හිතලා තියෙන මේ පංචස්කන්ධ නිවන් දක්වන්න. පංචස්කන්ධ නිවන් දක්වන්න බෑ පංචස්කන්ධේ තියෙන තාක්කල් ඒක කෙලෙස් වල තමයි තියෙන්නේ. ඒක දුකේ තමයි තියෙන්නේ. ඒක සංසාරේ තමයි තියෙන්නේ. නිසා මේ පංච පංචස්කන්ධය උපාදාන වශයෙන් අල්ලා ගන්නා තාක්කල් එකෙන් කවදාකවත් සැපක් ඇති කරන්නේ අනිවාර්යම දුකක් ඇති කරන්නේ ඒ වගේමයි ඒ පංච උපාදානස්කන්ධය උපාදානස්කන්ධයක් වශයෙන් හරියට අවබෝධ කිරීමෙන්මයි මේ දුක ගෙවම් කරන්නේ දුක දෙන්නේත් මේ පංචස්කන්ධයමයි දුකෙන් ගෙවම් කරන්නත් අපිට ආධාරක වෙන්නේත් පංචස්කන්ධයමයි නිසා දුක බැඳෙන ආතාලයට දුක වැබෙන ආතාලයට දුක වැඩෙන ආතාලයට කොහොමද පංචස්කන්ධේ පාවිච්චි කරන්නේ දුක ගෙවන ආතාලයට ක්ෂය කරන ආතාලට වැය කරන ආතාලට නිරෝධ කරන ආතාලට කොහොමද පංචස්කන්ධේ පාවිච්චි කරන්නේ කියන හැටියට මේ පුද්ගලී ලෝකේ විවිධයි ඒ විදිහට දුකන් ගෙවන් කිරීම සඳහා පංචස්කන්ධේ පාවිච්චි කිරීම 100%ක්ම දාන්න නැත්නම් අපි ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා බුදුරන් වහන්සේලා කියලා සඳහන් කරනවා ඒකට යෙදී ගත කරන්නේ නැත්නම් අපි යෝගාවචරයෝ කියලා සඳහන් කරනවා. ඒක ගණන් ගන්න නැතුව ඉන්නේ නැත්තඳ අපි සාමාන්‍ය පෘථග්ජනයා නැත්නම් අන්ධ පෘථග්ජනයා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ අනුව ලෝකයේ විවිධයි මේ සාසනික දෘෂ්ටි කෝණයෙන් බලනකොට. ඉතින් විශේෂයෙන්ම මේ භාවනා වැඩමුළුවේ යෙදී ගත කරන්නේ නැත්තෝ මේ සඳහාම දින ගණන් වෙන් කරගෙන ඥාති පිරිස අතහැරලා වස්තු භෝග අතහැරලා මේ යෙදී ගත කරන්නේ මේ දුක්ඛ ඉවන් කිරීමේ මාර්ගය නම් එයත් අඬ සිද්ධ වෙනවා සූතමේ ඥාන වශයෙන් අසුවිරෝ ඥාන වශයෙන් මේ පංචස්කන්ධය මොන විදියට හසුරුවවොත්ද අත ගෑවොත්ද දුක වැඩෙන්නේ මොන විදියට හැසිරෙවොත්ද අත ගෑවොත්ද දුක ගෙවම් කරන්න කියලා. ඉතින් අපි පහසුකේ දවස් දෙකේම මේ පංචස්කන්ධේ රූපස්කන්ධය පිළිබඳව රූප දුක ගෙවම් කරන පැත්තට කොහොමද රූපස්කන්ධය දිහා බැලිය යුත්තේ නැත්නම් රූප කර්මස්ථානයේ වැඩි යුත්තේ නැත්නම් කායනුපස්සනාව කළ යුත්තේ කියන එක අපි සාකච්ඡා කරන්න යෙදුනා. ඒ කෙටි අද ඉස්සලාමයිල බණහන පිරිස වෙනුවෙන් අපි කෙටියෙන් මතක් කරගත්තොත් ඒක මේ සර්වචනාසිකේ සතිපට්ඨානදී සූත්‍ර දේශනාවල ආනාපාන සතිය ගිරිමානන්ද වගේ සඳහන් කරලා තිනවා මේ සංසාර බය ඇති සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනා අරණ්‍යයකට ගිහිල්ලා හෝ ගහක් මුලට ගිහිල්ලා හෝ මේ වාගේ ශූන්‍යාකාරයකට ගිහිල්ලා වාඩි වෙලා ඒ හිතලත් කරන නොහිතත් කරන්න පුළුවන් මේ හුස්ම රැල්ල හුස්ම රැල්ල කියන මේ වායෝ පොට්ටබ ධාතුව දිහා ඊටාත්ම එලම සිටි සිහියෙන් බලන ඒක දුක ගෙවම් කරන ක්‍රමය. එimhe සතියෙන් තොරව එළඹ සිටි සීයකින් තොරව මේ රූපය රූපලාවන්‍ය පිනිස මදය පිනිස ජවය පිනිස එහෙම නැත්නම් විභූෂණය පිනිස පාවිච්චි කරන හැම වෙලාවෙම අනිවාර්යයෙන්ම තමන්ගේ විතරක් නෙවෙයි ළඟ අහල පහල ඉන්න අයගෙත් මේ කෙලස් වැඩෙනවා. ඉතින් මේ දෙක එක එකනාගේ ජීවන රටාවල වල හැටි. මේ රූපේම තමයි අපි මනබන්ධනීය රූපේම තමයි සම්පූර්ණ කෙලෙස් සාගරයක් උපදවන්නේ ස්ත්‍රියාට පුරුෂ රූපය පුරුෂයාට ස්ත්‍රී රූපේ ਸਰවඥාන්සේ කියනවා ਸਰවඥාන්සේගේ සාරවත්සා ඥාණයට වැටෙන අන්තිමම ලගන්නා බැඳ ගන්නා රූපේ. ඒ නිසා ඒ අනුව විවිධාකාර රාග, ద్వේෂ, මෝහ හට ගන්නවා. නමුත් මේ තමන් ස්ත්‍රී වේවා පුරුෂ වේවා තමන්ගේම රූපේ එහෙම නැත්නම් තමන්ගේම රූපය ඉතාම අඩු බලංශයෙන් නියෝජනය කරන හුස්ම ටික මේ විදිහට සතියෙන් බලනවා කිව්වම සම්පූර්ණ වෙනස් දර්ශනයක් ඒකට අපි විපස්සනාව කියලා කියනවා විශේෂ පසනාවක් විශේෂ දැක්මක් එච හොඳට සතිය යොදලා වෙන වැඩ සියල්ල බහා තබලා මුළු හදින්ම ඇති වෙන හුස්මක් පාස පිට වෙන හුස්මක් පාස බැලුවොත් ඒක සම්පූර්ණ වෙනස් ගමනක් යෝගාවචරය අතුලාන්තයට ගෙනියනවා. එතුවාකල් බලපු හැම බැලලක්ම බාහිරවර්ති. බාහිරේ කට්ටිය දිහා බල බල හිටියේ. දැන් පළවෙනි වතාවට අතුලට හැරෙන්න පටන් ගන්නවා. එහෙම හැටෙන් පටන් අරගත්තට පස්සේ ඒක මේ බාහිර ශබ්ද වලින් වේදනා වලින් හිතිල් වලින් තොරව හුස්මේ හිත පවත්වාගෙන යාමට කරන ප්‍රයත්නයේදී පළවෙනියෙන්ම යෝගාවචරයට තේරෙනවා අඩු ගානේ Tamanට මොන ශිල්ප මොන දක්ෂකම් මොන හැකියාවල් තිබුණත් එක දිගට හුස්ම හතරක් පහක්වත් බලන්න පුළුවන් ශක්තියක් හිතේ නෑ හික්මීමක්. හිතේ නෑ සංවරයක්. හිතේ නෑ බයලජ්ජාවක්. ඒක පිස්සු හැදිච්ච රිලෙවෙක් වගේ අත්ෙන් අතට පනින්නේ කියලා නෙවෙයි. ඉතින් මේක හුඟ දෙනෙක් ඇති ඇටින් අවබෝධ කරපු නැති නිසා මේක මොකක් හරි බාහිර දෝෂයක් වෙන්න ඇති කියලා භාවනා නැත කළා නිකන් ඉන්නවා. මට හිතේ ඉඟග වෙන්නේ නැහැ කියලා. නමුත් සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා මේකෙන්ම වුණත් ප්‍රඥාවන්තයෙකුට ඥානවන්තයෙකුට තේරෙනවා මේකේ මට කියලා ආණ්ඩු මට්ටු කරන්න බෑ. මට මේක පාලනය කරන්න බෑ මේකේ ආත්ම ශක්තියක් නැහැ. මේක කීකරු කරන්න බෑ මට කියන එක නුවණින් වටහා ගත යුතුයි. නුවණින් වටහන්නේ අතහැරලා දානවා කියන එක නෙමෙයි කරන්නේ. නැවත නැවත උත්සාහ කරනකොට ඒ ආස්වාස වශයෙන් ප්‍රස්වාස වශයෙන් මේ ආස්වාසිකේ ප්‍රස්වාසයගේ නැත්නම් ගන්න හුස්මේ හෙලන හුස්මේ මොකද්ද විපරිණාමයක් සිද්ධ වෙනවා. බලහන් ඉන්නකොටම එකක් දිහා බොහෝ වෙලා ඒකේ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒක කෙටියෙන් සරුවත්නාංශයේ මේ දීර්ඝ හුස්ම ඇතුල් වෙනවා දීර්ඝ හුස්මට පිට වෙනවා ඊට පස්සේ කෙටියට හුස්ම ඇතුල් වෙනවා කෙටියට හුස්ම පිට වෙනවා කියලා ඒ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කර තියෙන පළවෙනි චතුස්කේ ඒක සතිපට්ඨානේ සාමාන්‍යයෙන් පින්තක ආරක්ෂාවතක හෝ කටපාඩම් කරන්න නැතුව දාන්නවා මේ විදිහට හුස්ම කීකරු කරගත්තට පස්සේ දිග වුණත් කෙටි වුණත් එක දිගට බලන්න පුළුවන් ප්‍රමාණයට අපි කියනවා හුස්මට මූණට මූණ දාලා තියාගෙන ඉඳ ගත්තට පස්සේ සබ්බ කාය පරිසංවේදී අසසී සාමීති සික්කති කියලා මේ ආස්වාසේ මුලුල්ලම ආස්වාසේ මුල මැද අග දැක ගන්න ආසුලෝ භාවනා කරන්න කියනවා. නැත්නම් ඒ වෙනකොට ආනාපානී ආශාසි ප්‍රසාසි මේ විදිහට මුලැමැදාක දැක ගන්න පුළුවන් தත්ත්වයට හිතයි අරමුණයි මූණට මූණ දාලා එබිලා බලාන ඉන්නවා. එල්ල වෙනවා, මුලිච්ච වෙනවා, රූප ආපాతගත වෙනවා. ඒ වෙලාවේදී බාහිර කරදර වල අඩුවීමක් සහ ආශාස් ප්‍රසාසයේ විචිතුරු විස්තර පෙනීමක්, වැඩිවීමක් සිද්ධ වෙනවා. ඔක්කොටම නෙවෙයි බොහෝ දෙනෙකුට. එහෙම වෙනවනම් ඉතින් වැඩි භාවනා දියුණු වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකට බාහිර දේවල් වලට යනවා වෙනුවට අර ඇතුළට හිත පුළුවන් තරම් නමලා ඒකට සාදර වෙලා බලන එකයි කරන්නේ. ඒටි මේක දැන් කාලේ ක්‍රමයට කියනවනම් ආනාපානෙට හෝ පිම්බීම හැකිලිම කියන කොයි අරමුණකට ගත්තත් අරමුණට හිත ගියාට පස්සේ යකීකරු කරගත්තාට පස්සේ මුණ්ඩ මුණ දාතියා ගත්තාට පස්සේ ඒ අරමුණේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා බලන්න කියනවා. නැත්තම් පේන වෙලාවට ඒක සාදර වෙන්න කියනවා. ආන්නේ බලන් ඉන්නකොට අරමුණයි හිතයි කොයිතරම් දුරට සමීප වෙනවද කියනවනම්, හාද වෙනවද කියනවනම්, මිත්‍ර වෙනවද කියනවනම් මේ වැඩේ සාර්ථකත්ව නිසා කයත් හිතත් අරමුණත් කියන මේ තුනම සංසිඳෙන්න පටන් ගන්නවා. කයත් එහෙමම තිබ්බ තැනම උණු වෙච්ච ඊටි ටිකක් සීතල වෙනවා වගේ එහෙම කය හිටිනවා. ආස්වාද ප්‍රසආසයත් සංසිඳෙනවා. මේක බලන්න හිතත් සංසිඳෙනවා. මේ සංසිඳෙනකොට ආනපාන සංසිඳෙනකොට, කාය සංසිඳෙනකොට, හිත සංසිඳෙනකොට මේකට අනුග්‍රහ කරනවා කියන එක. මේකට මනාකොට පිහිටලා කටයුතු කරනවා කියන එක හැමෝටම කරන්න බෑ. කරන්න බැරි වෙන්න හේතුව මොකද? එහෙම හුස්ම සංසිඳීගෙන සංසිඳීගෙන යනකොට සමහරකට බය ඇති වෙනවා මැරෙයි කියලා. සමහරකට බය ඇති වෙනවා වැරදි පාරක යනවත් දන්නේ නැහැ කියලා. අසරණ වෙනවද කියලා, අනාථ වෙනවද කියලා, නන්නත්තර වෙනවද කියලා අර හුස්ම සංසිඳීම දරා ගන්න බෑ. ඒකට ආයාසයෙන් හුස්ම ගන්න සමහරු පෙළඹෙනවා. එහෙම නැත්නම් සමහරු සැක කරනවා. එතන සමහරුගේ හිත මේ හුස්ම සංසිඳියාව නිසා නින්දට වැටෙනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා මොකක් හරි වැරදිලා වෙන්න ඇති කියලා. ඉතින් මේ ඔක්කොම අපේ ශාසනයේ සඳහන් වෙලා තියෙනවා ඔක්කොම ඒ ඉදිරි ගමනට හිතේ ඇති වෙන කෙලෙස් බය නිසා වෙන බාධක. ඒක දෝෂයක් නෙවෙයි බුද්ධිලික දෝෂයක් නෙවෙයි එනවමයි. ඉතින් යෝගාවචරේවා දැනගෙන ලෑස්තිලා ගිහිලා අපි හිතමු යම් දවසක හොඳට ආනපානි ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හිත කය හොඳටම සංසිඳෙද්දි සුකුම සූක්ෂම தත්තරපත් වෙද්දී කලබල කරන්නේ නැතුව බය වෙන්නේ නැතුව බුදුන් සිහි කරගෙන සද්ධාවෙන් සීලේ සීපත් කරගෙන යන්න පුළුවන් උනායි කියලා. ඒක මහ විශාල කඩයිමක්. භාවනා ජීවිත විශාල කඩයිමක්. අර විදිහට හොඳට කී කරුවේදී යන්න පුළුවන් කරනවා. ඒකෙදි මේකට පෙළඹෙනකොට මේ වැරදි දෝ මේක පැටලිලා දෝ එහෙම නැත්නම් මැරෙන්න යනවද ආදි වශයෙන් තිබුණ සැක නැත්නම් ආය ආයතෙන් හුස්ම ගන්න හිතෙන් තරමට ඇති වෙන තක්කුමුක්කුව කෙලස් බව දැනගෙන ඒ කෙලස් ඇවිස්සෙන්නේ නැති තාලෙට කය තියෙන්නේ තියේවා මැරෙන්නේ මැරියේවා පණ තියෙන්නේ තිබියේවා කියලා අදහිල්ල යනවන යෝගාවචරයට පුළුවන් වෙනවා ඒක මිත්‍ය ගినాපු සංසාරෙන් ගినాපු ගැම්ම නිසා සංසිඳව ගන්න එතකොට අර බය, චකිත, නීරස ගතිය, ඒකාකාරී ගතිය සහ කම්මැලි ගතිය වෙනුවට හීම් ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. බොහොම තරුණ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. දැන් නම් භාවනාව හරි. මේක සංසිද්ධ මම ඊයේ නම් මේ වෙලාවේ කලබලුණා අද නැහැ. මම මේක දිහා හොඳට බලන් ඉන්නවා කියලා ඒ ආනපන හීන් නූලෙන් බලන්න යන්න යන්න යන්න යන්න භාවනාව අර ඉස්සල්ලා වෙන තක්කමුක් කලබල වෙනුවට තරුණ ප්‍රීතිය එන්න පටන් ගන්නවා. මේ හරි හරි විචිතුරුයි. පොත්පත්වල එහෙම බොහොම විචිතුරුව සඳහන් කරලා තියෙනවා. සමහරුන්ට ඒක හොඳට විචිතුරුව පේනවා. සමහරුන්ට ඒක එච්චර විචිතුරු පේන්නේ නැහැ. අන්නේ බය චකිත ඒකාකාරීකම වෙනුවට ඒ හරි පැත්තට වැටිලා tempatuට හිත ප්‍රීතියට හිත විවේකයට හිත මේ විස්රාම වෙනවට හිත බැඳගත්තොත් ඒන කුමුදාලන ගතිය විනායන ගතිය එහෙම නැත්නම් මේ තරුණ ප්‍රීතිය විචිතුරු කරලා පෙන්න සමාහලාට එක පාරට මේ ඇඟේ නිකන් හිටිගඩු පිපෙන්නා වගේ එක පාට කිලිපලාගෙන යනවා වගේ තේරෙනවා. ඒක පාට නැත්නම් අත ගැසිලා යනවා, ඇඟ ගැසිලා යනවා. ඒ වගේ නිකන් මේ කඹේ කැවිදින වෙලාවේ කවුරු හරි කඹේට ගැහුවාම ගැසිලා යනවා වගේ හිතා ගන්න බැරි විදිහට ගැස්සිලි එන්න පටන් ගන්නවා. ඒකටත් අර මේ මේ හොඳ පැත්තට වැටලා තියෙද්දි සමහරුන්ට සැහෙන සැකයක් එනවා. මේ භූතයෙක් ඇවිල්ලා තට්ටු කරනවාද? එහෙම නැත්නම් නානා ප්‍රසෙල්ලම් ඉන්න පටන් ගන්නවා. මුත් යෝගාවචර දැනගෙන යනවනම් ඊට පස්සේ ඒ ක්ෂණිකව ඇති වෙන ප්‍රීතිය වෙනුවට කුද්ධිකාපීඩි කියලා ඊගාවට එන ප්‍රීතිය කියන නිකන් අකුණු විදුලියක් ගහනකොට වගේ ආලෝකයක් ඇවිල්ලා ගැසීගෙන යන මුළු ඇඟම එකවරම වගේ මේ හෙල්ලෙන්න, දඟලන්න, පැද්දෙන්න වගේ දේවල් පටන් ගන්නවා. ඉතින් ඒතකොට සමහරු බය වෙලා ඇස් දෙක අරිනවා. එහෙම නැත්නම් අර ඇති කරගත්ත විශ්වාසය කඩා ගන්නවා. ඒ වගේ දේවල් වෙනවා. ඊට පස්සේ මේක බැහැ ගන්න ඕන මම මේකෙම බැසගෙන මේ සතියෙම මේ අරමුණේම බැසගෙන මෙහිම වශී භාවයක් ඇති කරගන්න ඕනේ මේක සිද්ධි කරගන්න ඕනේ කියලා යෝගාවචරයේ මතුවෙන ප්‍රීතියට මතුවෙන විවේකයට ඒ විස්රාමයට හොඳට බැහැගත්තොත් ඒකට ඔක්කාන්තික ප්‍රීතිය කියලා කියනවා තේරෙන පටන් ගන්නවා කයේ සැහැල්ලු ගතිය සමාට ආලෝක පහළ වෙනවා වගේ එහෙම නැත්නම් ප්‍රීතියටපත් වෙන ගති තේරෙනවා ඉතින් මේ මුල් මේ ප්‍රීති જાති තුනටම තරුණ ප්‍රීතිය කියලා සඳහන් කරා ප්‍රමෝද කියන වචනේත් පාවිච්චි කරන අපේ ශාසනයේ ඒ විදිහට ඒ දෙක තුන හරහා ගියාට පස්සේ උබ්බේගාපීති කියලා උද්වේග කර ප්‍රීතියක් එන්න පටන් ගන්නවා මුළු ශරීරෙම නිකන් කිලිපොලාගෙන ඉහළට යනවා නිකන් හරියට බත් හැට්ටියක් කිරි හැට්ටියක් මේ කිරි මුට්ටිය උතුරාගෙන යනවා වගේ. ඒක ඇතුලේ තේරෙන්න පටන් ගන්නවා අර ආනාපානි දැන් හුඟක් සියුම්. විශේෂයෙන්ම ආනපන ඉවර වෙන හැටි හොඳට පේනවා ආශ්වාසය ගෙවිගෙන යනවා පේනවා ප්‍රශ්වාසය ගෙවිගෙන යනවා පේනවා ඊට පස්සේ ආශ්වාසය ආය ප්‍රශ්වාසය වුණාට පස්සේ ආශ්වාසය ලාවට යාන්තම කවදාකවත් නොදැක්ක විදිහට පටන් ගන්න හැටි පේනවා ප්‍රශ්වාසය පටන් ගන්න හැටි පේනවා විශේෂයෙන්ම මේ වෙලාවේදී යෝගාවචරයට තියෙනවා ආශ්වාසය හට ගැනීම වෙනදට වඩා අල්ලන්න පුළුවන් ඒ වගේම ප්‍රශ්වාසය ගෙවන් කිරීමත් අත ගාගෙන යන්න බෑ. ඒක අල්ලනකොට අල්ලනකොට අර කුමුදාලන ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක බොහෝම සූක්ෂම කලාවක් එතන තියෙන්නේ. ඒ උද්වේග ප්‍රීති උද්වේග කර ප්‍රීති කියලා මේක සිංහලට කියන්නේ පාලි කියන උබ්බේකා ප්‍රීති කියලා. ඊට පස්සේ පරණා ප්‍රීති කියලා මුළු කිරියත් උතුරලා දෙකන්සෙන් වැක්කිරෙනා වගේ මුළු ශරීරෙම ඒ ප්‍රීති සංජනනය පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කොයි එක ආවත් මේ තරුණ ප්‍රීතිය ආවත් බලවත් ප්‍රීතිය ආවත් අර ගමන් කරපු ආස්වාස් ප්‍රසවාස අරමුණ අත නෑර එහිම ගමන් කරනවා කියන එක ටිකක් අභියෝගයක්. මොකද ඉසලා බය ඇති කරනවා ඊගාට ප්‍රීතිය ඇති කරනවා. ඉසලා කංකටලු ඇති කරනවා අවුල් පාස දානවා ඊට පස්සේ පහසුකම් දෙනවා. මේ දෙකේදිම නොසලී මේකක්වත් නෙවෙයි භාවනා කියන්නේ මේව හම්බුණාට මම මෙව්වයි සැලෙන්නේ නැහැ. මං ආනපන දිගේ යනවා කියනකොට දැන් මේ වෙන්නේ රූපස්කන්ධය හරහා වේදනාස්කන්ධයට එහිමීට ඇඟට නොදැනීම යෝගාවචරය තල්ලු කරනවා. දැන් රූපේ ආස්වාස වාතේ සාපස්වාස වාතේ නැත්නම් අපි කියන විදිහට ආස්වාස වායෝ පොට්ටබ ධාතුව ප්‍රස්වාස වායෝ පොට්ටබ ධාතු කියන රූපාකාරයක්. පටවියාපෝ තේජෝණින් එකක්. දැන් මේකේ ඒක සියුම් වේගන යනකොට පහළ වෙන්නා වූ මේ වේදනාව විඳීම් චෛතසිකය. ඒක නාම ධර්මයක්. ඉතින් මේ ආනාපානෙ ගෙවෙන්න ගෙවෙන්න අපි කියනවා තරුප ධර්ම ගෙවෙන්න ගෙවෙන්න මේ ප්‍රීතිය ඉසලා බයක් සැකක් දුකක් විදිහටපත් වෙලා පස්සේ ඒකම මිහිරියාවක් වඩටපත් වෙනවා මේක භාවනා කරපු කෙනෙක් මිස කාටවත් හිතා ගන්න බෑ මෙච්චර මේ බයක් සැකක් පහළ වෙන්න හේතු වෙච්ච මේ සංහිඳියාව පසම්බනය සංසිඳීම කොහොමද සැපක් බවටපත් වෙන්නේ කියලා. ඒකත් මේ මේ වේදනා චෛතසිකයේ විඳීම් චෛතසිකයේ විපරිණාමය. මේක කියනකොට සාමාන්‍යයෙන් අපි ලෞකික උපමාවක් විදිහට කියනවා නම් අපි නෙල්ල ගෙඩියක් අටේ දාලා හපනකොට ඉස්ලාන්තිනේ පැංගිරි රහයි ඇඹුලයි කට නිකන් කිලිපොළන ගතිය. හප හප හප හප ඉන්නකොට ඉබේම පැණි රහට හැරෙනවා. ඉතින් මේ කටේ දාගත්ත ගමන් හපලචි ඉඹු ඇඹු මේ මේ නෙල්ලි හරිනෑ කියලා විසිකරුවොත් කවදාකවත් ඒ පුද්ගලයාට ඒ නෙල්ලියේ තියෙන නෙල්ලි ගෙඩියේ තියෙන අර පස් රසෙම තියෙනවා කියන නෙල්ලි වල අවසානයේ හම්බෙන මේ මිහිරියාව දකින්න හම්බ වෙන්නේ. ඒ වගේ මේ වේදනා චෛතසිකයේත් මුලින් මේ පැංගිරි ගති, කිලිපොළන ගති, එපා කරන ගති ඇවිල්ලා බය, චකිත, නීරස ගති, ඒකාකාරී ගති ඒ අරමුණම අත නෑර දිගට සියුම් කරන යනකොට ඉබේම ඒ පසන ප්‍රීතියෙන් තරුණ ප්‍රීතිය ගෙවම් කරලා බලවත් ප්‍රීතියට යනවා. ඉතින් ප්‍රීතියට ගියාට පස්සේ එහි තහවුරු වුණොත් දැන් මම කනගාටු වුණා, දුක් වුණා, නීරස වුණා, නිින්ද ගියා කියලා සැලෙන්නෙත් නෑ. ඒ වෙනකොට පහළ වෙන ආලෝකය හෝ වේවා, සහැල්ලු ගතිය හෝ වේවා, මිහිරි ගතිය හෝ වේවා, සන්තර්පණීය ගතිය වේවා, ඒකට සැලෙන්නෙත් නෑ කියලා මේ ශික්ෂණේ වේ යුත්තක් මම මේ කියන්නේ ශික්ෂණේ වුණොත් ඒ යෝගාවචර තේනවා මෙතන මේ භාවනාවේදී සම්මා දිට්ඨිය තදින්ම බලපානවා භාවනායේ සැපක් වෙනවා හරි දෘෂ්ටියක් නැත්තම් හරියට ඒකට ලෑස්තිලා ගියේ නැත්තම් හැමදම දුකයි හැමදාම අරමුණට හිත තියන්න බෑ කනගාටු වෙනවා එපා වෙනවා නීරස වෙනවා දමල ගහලා යන්න හිතෙනවා ඔය කවදා හෝ බණහන ගමන් භාවනා කරනවා නම් භාවනා කරන ගමන් බණහනවනම් මේක කාගෙත් ඇති මේ පරිශ්‍රණයේ ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. මර ඇඳේ ඉඳගෙන කරන්න බෑ. මේක කරන්න වෙන්නේ හොඳට අහිය හති තියෙන තරුණ වයසේදී. සරුවචන් සඳහන් කරන ජීවිතයේ පටම යාමේ කලුකෙස් සහිතව භද්‍ර යෞවනයේදී මේක කළ හැකි. නමුත් බද්දර යවෝනේ මොකද කරන්නේ? භාවනා කරනවා. ඒගොල්ලෝ පෙන්කෙලිනවා. ඒගොල්ලන් පෙන්කෙලින්න කාලෙ මදි තව. ඊට පස්සේ ඔන්න 60 විතර පැන්නට පස්සේ නම් කට්ටිය ඕනේනවා භාවනා මධ්‍යස්ථාන වලට භාවනා කරා. ඒතජි දෝෂයක් නැහැ. නමුත් මේකේ දත් නැති දා උද්දන් සුගිනි තපින්නද කියලා වගේ දත් තියෙන දවසේ උද්දන්ඩ හැප්පවන හොඳට හපලා පැණි රස බොන්න තිබ්බා. දත් නැති වෙනකොට බෑ. ඒ වගේම යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා වගේ මම අම්මතර ප්‍රහෙලිකා ස්වරූපෙට තමයි මාර්යා මේක මවලා තියෙන්නේ. මාර්යා මෙව්වයි කියන එකක් තියෙන බුද්ධහමර ගැලවෙන කතාවක් නෙමෙයි ලෝකේ තියෙන්නේ. හොඳටම වැඩේ කරන්න පුළුවන් වයසේ හැම කෙනාටම තියෙන්නේ මේ කාම සුඛය, කාම ගුණය, කාම ඡන්දය. සකවදාක හිතෙන්නවත් නැහැ භාවනා කරන්න. කෙරුවොත් කරන්න පුළුවන් වෙලා. මොකද අර ඔදේ තියෙනවා. කාගෙන යන්න පුළුවන් ගතිය කඩාගෙන යන්න පුළුවන් ගතිය තියෙනවා. නමුත් ඒ වෙලාවේ නොයෙදෙන්න තමයි චක්‍ර කරකෙන්නේ. නමුත් මැද වයසේදී හරි කමන්නේ මේක දැනගෙන මේ භාවනා කරනකොට මුලින් ඇති වෙන මේ නීරස නුහුරු නුපුරුසුදු නුපුරුදු කෝල ගති කෝඩු ගති කපාගෙන මේ අරමුණ සියුම් කරන ගිහිලා සියුම් භාවයේ තියෙන මේ ප්‍රමෝදය ප්‍රීතිය බුද්ධ විඳ ගන්න පුළුවන් නම් මේ රූප ධර්මයේ ගවන් කරගෙන යනකොට වේදනාවල් වල විපරිණාමයක් සිදු වෙන බවත් මේක තන්නේ කර දැනගෙන ගිය මිනිහා ගොඩ එනවා දැනගෙන ගියේ නැත්නම් අපි අර සාමාන්‍ය ආප්තෝපදේශයක් තියෙනවා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. ඒකමයි. එනිසා අපි ලොකු සාංශ ඉන්න කාලේ ලොකු සාංශ කියන්නේ මේක දන්න ගුරුවරෙක් එක්ක භාවනා කරලා මෙහෙම තමයි ඉස්සලා නීරස වෙනවා. ඊගාවට මේක මිහිරි වෙනවා මේකට ලෑස්ති වෙලා යන්න කියනවා මේ ලෑස්ති වෙන්නේ මොකටද ආනාපානෙ ගෙවෙද්දි කලබල කරන්නේ නැතුව ඉන්න නීරස වුණාට නීරසකමින් ඉවර වෙන්න ඔයා මිහිරියටපත් වෙනවා මිහිරියටපත් වුණාට ඒකට ඇලෙන්නත් එපා ආන් එහෙම යනකොට මේ යෝගාවචරයා මේ ආනාපානෙ නැත්තම් ගත්ත මේ මූල කර්මස්ථානයක පිම්බීම හැකිලිමේ සිද්ධ වෙනවා අපි මෙතන මේ ආදර්ශයක් විදිහට මේ ආනපානය ගැන කතා කරනවා. ගියාට පස්සේ මේ එක් රූප කර්මස්ථානයේ හරහා ඒක සියුම් කිරීම හරහා ඒක තැම්පත් වීම හරහා නොදැනුවත්වම හිත නාම ධර්ම වලට වැටෙන බවත් නාම ධර්මයේ ඉස්සරහින්ම අපිට හම්බ වෙන්නේ වේදනා චෛතසිකයේ බව. විඳීම බවත් මේ බුදුහාමුදුරුව පනෝපනීතියක් නෙවෙයි. මේක තමයි න්‍යාය ධර්මී. අන්නේ න්‍යාය ධර්මයේදීට කායන පස්සන අයුරන පස්සේ වේදනාන පස්සනට ඉබේම වැටෙනවා. ආන්නේ වැටෙන වෙලාවේදී මේ ඇතිවෙන න්‍යාය ක්‍රමය ඇතිවෙන ක්‍රමය දහස්වර කරලා තේරුම් ගත්තොත් මේ චිත්ත වීතිය වැඩ කරන හැටි තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරය මේ පටන් ගන්නකොට ඇති වෙන අර මිහිරි අමිහිරි తত্ত্বය බයලා දාලා යන්නෙත් නැහැ. ඊට පස්සේ ඇති වෙන තද්ද බල මිහිරි ප්‍රීති සුඛ ආදී දේවල් අල්ලබදාන මේක මගේ කියා ගන්න යන්නෙත් නැහැ. මේ දෙකම කරන්න ගියොත් වෙන්නේ සතිය කැඩෙන එක. ආනපනෙ පිටපයින්. එතකොට මේ පරියංකේදී ආස්වාද ප්‍රසවාසය අල්ලාගෙන මේ ලබන ආස්වාද ප්‍රසවාසයේ සියුම් වෙන්න වෙන්න වෙන්න මේ දෙපැත්ත ගෙනලා වරක ප්‍රීතිය වරක බය ඇති කරන ගතිය පුරුද්ද මේ සඳහා මේ මධ්‍ය අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි මැදින් ගෙනියන මේ පුරුද්ද මේ ලෝකේ කිසිම විශේෂක උගන්වන්නේ නැහැ. අපි මොන විශේෂක මොන ශිල්පයක දක්ෂ වුණත් මේ දෙක ඉගෙන ගන්න නැහැ. ඒ නිසා මේ කායනුපස්සන යන්න යන්න යන්න මේ යෝගාවචරයට ඊට පස්සේ පර්යංකේ ඉඳලා සක්මනට දාලා බලනවා. සක්මනේත් හොඳට කරගෙන යනකොට අර තරමටම සමාධියක් නාවට සතිය ආවොත් සක්මනේත් ඇවිදිනකොට බොහෝම ඒ තමන්ගේ කයේ ප්‍රශස්ත වේගය දැනගෙන එනේන පියවර මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට මේ ඇඟේ තියෙන තාක් රෝග සනීප කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා සක්මණේ. ඒකට කියනවා සුව සේවාව කියලා. අද මේ ගොඩ දෙනකොට මේ ලෙඩ වෙලා තියෙන මේ පයින් ඇවිදින්න නැති නිසා. පයින් ඇවිදිනකොට කිසි ගායක් එන්නේ නැහැ. ඉතින් ඒ ඒ පහුවෙච්ච එක හරි කමන්නේ අල්ලන්න පුළුවන්. සක්මන් කරන වෙලාවේදී මේ පියවිලි පිට යන්න වගේ මේ වැලි පොළවේ පාගගෙන යනකොට Tamanට තේරෙනවා මේ තබන තබන පියවරක් Tamanට හොඳට වැටහෙනවයි කියලා පුදුම විදියට මහ පොළොවයි කයයි අතර මේ ගනුදෙනුව වෙනකොට අර බත් වේලක් වගේ පිරිච්ච ගතියක් හිතට එන්න පටන් ගන්නවා. ඒක අර ඇද්දක වහගෙන ඉන්න තරම් ලොකු සිලිලාරයක් එන්නේ නමුත් එන්න පටන් ගන්නවා. ඒක ලියලා දැන් සක්මන කෙලවරට ගිහිල්ලා අපි හිතමු මේ පවත්තාගෙන ගිය සතියෙන් ගිහිල්ලා බලනකොට කුරුල්ලෙක් පියාඹනවා සද්දයක් ඇහෙනවා මොකක් හරි එකට ඔන්න සතිය කෙලවරදී හිත කැඩෙනවයි කියලා හැල්ම නැහැනේ හැල්ම කැඩෙනවනේ ගිහිල්ලා හැරෙනකොට කැඩෙනවා කැඩෙනකොට සතිය කැඩෙන්න ඉඩ තියෙනවා කැඩෙනකොටම හිත අර කාය විඥානයේ තිබුණ හිත ඔන්න ඇහැට පනිනවා චක්ක විඥානේ බාටපත් වෙනවා රූප පේනවා නැත්නම් සෝත විඥානේ බාටපත් වෙනවා එතකොට සද්ද ඇහෙනවා එනතන ඇඟේ හුලං වදිනකොට ආයශරයක් මේ පාදයේ තිබුණු කාය විඥානේ අනිත් තැන් වලට යන නිසා මෙතන පොඩි පොඩි අවුල් පාස රාශියක් ගනුදෙනු රාශියක් වෙන්න පටන් ගන්නවා. අර සතිය ඇති කරගෙන යන යෝගාවචරයන නැත්නම් හික්මීමක් ඇති වෙන්නේ යෝගාවචරයට නම් හිත නොයනවම නෙවෙයි නමුත් ගියාට ආපහු ගන්න පුළුවන්කම තියෙනවා. එimhe හික්මීමක් නැති එකනට මේ ශක්මන මහ කරදරයක් මේක මොකද්ද ලක්මන් කොල්ල කවුද නිවන් දැක්කේ මේ මම ගිහිල්ලා අර රටක භාවනා කරනකොට සක්මන කියලා දීලා ඒකට විරුද්ධ එක්කෙනෙක් කියලා තිබුණා ඔය විදියට සක්මන් කළා නිවන් දකින්න පුළුවන් නම් හමුදාවේ ඉන්න ඔක්කොමලා වම දකුණ කියලා නිවන් යන්න එපායි කියලා. ඒගොල්ලෝ හැමදාම වම දකුණ යනවනේ. ඒත් නිවන් දකින්නේ නැහැ. ඒ නිසා ඔය බොරු කතා ඉව ඕනේ අපිට ඕනේ සක්මන් කරන්න ඕනේ නැහැ කියලා කතාවක් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මුල් ටිකේ අල්ලගන්න බැරි වුණාට පස්සේ ඉතින් ඔය වගේ කටළු කතා කතා කරනවා. එහෙම කෙනෙකුට නම් රූපයක් දැහෙනකොට සද්දයක් දකිනකොටම හිත පිට ගිහිලා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඔය භාවනා කරපු කෙනාට තේරෙනවා හිත පිට යන එක ස්වභාවයි. හැබැයි මේ සක්මණ යන්නේකෙත් මිහිරියාවක් තියෙනවනේ. පිට ගියාට මං ආයෙත් හැරලා යනකොට ආයෙමට ගන්න පුළුවන් කියලා. එයාට ඒ පිට හිත පිට ගියාට වෙන හානිය අඩුයි. හිත කෙලසෙන ගතිය අඩු වෙන පටන් ගන්නවා. එකවරම තද වෙනසක් ඇති කරන්නේ නැහැ. නමුත් සක්මණේ එන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට ඉරියාපත හන්දියකදී ගිනිච්ච හැල්ම කැඩිලා වෙන විවිධ අරමුණු එන්න පටන් අරගත්ත පස්සේ හිත සතිය නොකඩාගෙන සමාධිය හලහප්ප ගන්න නැතුව හරවගෙන එනවා කියන එක සෑහෙන හොඳ අභියෝගයක්. එතකොට කායික රෝග විතර නෙවෙයි හිතේ රෝගත් නතර වෙනවා. හිතේ රෝග වලටත් හොඳ අභ්‍යාසයක් හම්බ වෙනවා. මේ සක්මන් කර කර ඉන්නවා ධක්මනේ යම් ප්‍රමාණයකට සතිය පිහිටවගෙන ඉන්නවා දැන් මම හැරෙන්න යන්නේ බව දන්නවා හැරෙන්න යනකොට රූප පෙනෙන්න ඉඩ තියෙනවා ශබ්ද ඇහෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් වෙන වෙන දේවල් එන්න ඉඩ තියෙනවා කියලා දැනගෙන ඒකට ලෑස්තිලා යන යෝගාවචරයත් එහෙම සතියකින් තොරව ගිහිල්ලිවලා වෙන වෙන අරමුණු වලට හිත පිට යන යෝගාවචරයත් අතර වෙනස හරි විෂිතුරුයි බණ කතාව විෂිතුරුයි නිතරම මෙන්න මේ විසිතුරුකමට නැත්නම් විසිතුරුකම මතු කර දීම සඳහා මම කැමැතියි අපේ මේ සූත්‍ර පිටකයේම තියෙන මේ ලස්සන මාළුන්ක්‍ය පුත්‍ර සූත්‍රයෙන් පුංචි නිදර්ශනයක් ගන්න නැත්නම් උපුටා දැක්වීමක් පෙන්වන්නද නැත්නම් උද්ෘතයක් පෙන්වන්නද මේ මාළුන්ක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳට වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. ඉතින් සරුවත් යන ළඟට ඇවිල්ලා කියන අවතරයි ස්වාමීන් වහන්සේ මම පැවිදි වුණේ වයසට ගිහිල්ලා මම දැන් පැත්ත කරලා බණ භාවනා කරන්න යන්නේ මට කරුණා කරලා කමටහනක් දෙන්නයි කියලා. එතකොට බුදුරජාණන්තේ කියනවා මේ නාකියෝ ඇවිල්ලා මේ පැවිදි වෙලා එක එකාට කමටහන් දෙන්න ඕනේ මට. මං ඉදිරියට තිනවා මදිද? එහෙනම් ඊළඳාරි මොනවද කතා කරන්න කියලා වගේ නිකන් හැලහැප්පිලක් කරනවා මෙයාට. මෙච්චර කියලා දීලා තියෙද්දිත් ආයෙ ඇවිල්ලා මගෙන් අහනවා කියන වගේ කතාවක් කියනවා. ওই විදිහට නාකිරි මනුස්සයන්ට තේරෙන්නේ නැත්නම් ඊලන්දාරි කොහොමද කරන්න කියලා වගේ කතාවක් කරලා හොඳයි. කියලා බුදුහාමුදුරුවෝ අහනවා මේ මාළික පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් යංකිච්ච රූපං අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සතින පස්සිසanti අත්තිතේ ඡන්தோවා ප්‍රේමංවා රාගංවා කියන. මාළික පුත්‍ර ස්වාමීන් ගහනවා මාළුක පුත්‍රය යංකිච්ච රූප જાතියක් තියෙනවා මේ ලෝකේ කවදාකවත් දැකලා නැහැ. දැනට දකිමිනුත් නැහැ. දැනට බලමිනුත් නැහැ. ඉස්සරහට බලන්න වෙන්නේත් නැත්නම් එහෙම රූපෙකින් කෙලෙස් උපදීද කියලා. අනේකට ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් උපදීද කියලා. මම නැවත සිංහලෙන් මේ ප්‍රශ්නේ මතු කරනවා අපිට තේරුම් ගැනීම සඳහා යම් කිසි රූපයක් තියෙනවා කවදාකවත් දැකලා නැහැ. දැනටත් දකිමිනුත් නැහැ. දැනට බලමිනුත් නැහැ. ඉස්සරහට බලන්න වෙන්නේත් නැත්නම් එහෙව් රූපෙකින් මේ රාග දෝතමෝ ඡන්ද ප්‍රේම රාග පහළ වෙන්න පුළුවන්. ඉතින් පාලංග ප්‍රතිසංශ ඒක කෙලිම කියන ස්වාමීන් වහන්සේ කවදාකවත් එහෙම දෙකින් කෙලස් පහළ වෙන්නේ නැහැ කියලා. එතකොට අහනවා යංකින්චි සද්දං යම්කිසි සද්දයක් තියෙන කවදාකවත් අහලා නැහැ. දැනට අහමිනුත් නැහැ. ඇහෙමිනුත් නැහැ. දැනට අහන්නෙත් නැහැ. ඉස්සරහට අහන්න වෙන්නෙත් නැත්තම් එහෙම සද්දකින් කෙලස් උපදින්න පුළුවන්. එහෙම සද්දකට රාගයද්වේ ප්‍රේමයක් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඊට යනවා ගඳක්, රසක්, පහසක්. කියලා බුදුරජාණන්සේ පුදුමාකාර කැත්තක් අතර දෙනවා. මෙන්න මේකෙන් ඇහැලා ඇහැලා ගනින් ඇහැලා ගත්තට පස්සේ කොච්චර ಜಾති රූප පහ වුණත් නැත්නම් අපිට ගැටෙන්නේ නැති රූප පහ වුණට ඒ කිසිම රූපකින් ඔබට කවදාවත් කෙලෙස උපදින්නේ නැහැ. බලන්න වෙන්නේ නැති රූප වලින් කෙලෙස් උපදිනවා. මේ දැන් බලන කෙලෙ රූපෙන් තමයි කෙලෙස් උපදිනවන උපදින්නේ. මේ දැන් ආහන සද්දෙන් තමයි කෙලෙස් උපදිනවන උපදින්නේ. මේ දැන් රස විඳින රසයෙන් තමයි ගඳෙන් තමයි පහසෙන් තමයි කෙලෙස් උපදින්නේ කියලා නිකන් ඇහැලා දානවා. ඉස්සරහට පස්සට වෙන්න තියෙන මොනවත් නැහැ. සතිය පරීක්ෂා කරගෙන මේ දැන් මේ චිත්තක්ෂණයේ පහළ වෙන රූපේ වේවා ශබ්ද වේවා ගන්ධ වේවා රස වේවා පහස වේවා ඒක දන්නවනම් ඒකෙනුත් කෙලෙස් නැත්නම් ඔබ නිවන් දැක්ක තමයි කිය. මිනිහන් මේ විප්ලවීය ස්වරූපයකට ධර්මයේ ඉදිරිපත් කළා තේරෙනවද කියලා අහනවා. ඉතින් මේක අපිට තව ඩිංගිත්තක් සුද්ධ කරන්න පුළුවන්. සුද්ධ කරකට අවශ්‍ය තවත් සතුටක් ඇති කර ගන්න පුළුවන්. අපි හිතමු දැන් උන සක්මන් කර කර යනවා. සක්මන් කර කර යනකොට දැන් මේ හිත මේ පොළවේ පය වදින එකේනේ කාය පොට්ටබ්බේනේ හිත තියෙන්නේ. පව් හරි පිං හරි දැන් ඕකනේ උපදින්නේ. ඉතින් ඕකම සතිය පිහිටවගෙන යනකොට අපි දන්නවා උපදිනෝ නම් පවක් හෝ පිනක් උපදින තියෙන මේ පොළවේ පයේ වදිනකොට දැනෙන දැනීමේ ඒකටත් රාගයක් නැත්නම් ඒකටත් ද්වේෂයක් නැත්නම් ඒකෙත් නිදිමත ගති නැත්නම් ඒකේ දැනට කෙලස් නැහැ. එහෙමනම් කොහෙවත්ක්ම කෙලස් නැහැ. ඒ නිසා මේක මේ නිවන් ගමනක් යන්නේ. නිවනට යන ගමනක්, නිවනේ යන ගමනක් වාගේ. එහෙම ගිහිල්ලා වලන දැන් අපි හිතනවා බලමු මොකක් හරි වෙලා ලස්සන කුරුල්ලෙක් දැකපු නැති කෙක් පියාඹුවා. අපි රූප දිහා බලුවා. බලනකොට මේ තුන අපේ අපේ ගමෙත් නැන්නේ මේ කුරුල්ලා මේ Nissan වනේ විතරයි නේ කියලා එකක් රූපේ දිහා බලනවා කටත් අරගෙන කියලා හිතමු. එතකොටවත් අඩු ගානේ යෝගාවචරය දන්නවනම් දැන් මගේ හිත තියෙන්නේ පයේ හෝ ස්පර්ශේ නෙවෙයි. මගේ හිතේ තියෙන ඇහි. මේ ඇහෙට මේ රූපේ දැකීම නිසා මට දැන් ආසාවක් පහළ වුණා. එහෙම නැත්නම් මෙහිනවර කැත කුරුල්ලෙක් ඒක කටහඬක් ගන්න ඒක දැක්කම නැද්ද කිමිතරක් කුරුල්ල මදිවට මේකත් කුරුල්ලෙක්ද කියලා හිතලා තරහක් එන්නත් ඉඩ තියෙනවා. ලස්සන කුරුල්ලෙක් නම් මනාප හිතනවා මනාප වෙනවා අනික් කුරුල්ලෙක්. එහෙම වෙලා ඉනකොට එයා දන්න දැන් ඇහි මගේ හිත තියෙන දැන් මනාපේ පහළනවා දැන් මනාපේ පහළනවා කියලා ඒක දන්නවනම්. ඒකට එතන කෙලෙස් නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඇහි රූප දකිමින් මේ අමනාපේ මේ මනාපේ පහළ වෙනවා කියලා දන්නවනම් කනේ ඒ වෙලාවේ කිසිම කෙලෙසයක් නැහැ කියලා 100%ක් සාහිතිකයක් දෙන්න පුළුවන්. කනෙන් ඒ වෙලාවට කෙලෙස් උපදින්නේ නැහැ, සද්දවලින් කෙලෙස් උපදින්නේ නැහැ. ගඳකින් නාහය උපදින්නෙත් නැහැ ඒ වෙලාව. රසකින් දිවේ උපදින්නෙත් නැහැ, පහසකින් කය උපදින්නෙත් නැහැ. ඒ නිසා ඇහි දැන් කෙලෙසයක් තියෙනවා. ඇහැට භාවනා කරන්න යනවා කන නිවන් දැකලා නාසය නිවන් දැකලා දිව නිවන් දැකලා කය නිවන් දැකලා මේක සමාදන් වුණා නම් කොච්චර පිනක්ද කියලා හිතන්නේ මත් දැන් අසවල් තැන කෙලෙස් උපදින එක මම දන්නවා නමුත් ඒ වෙනකොට අනික් කිසි තැනක කෙලෙස් උපදින්න බෑ ඒකත් මේ මාළුන්ගේ පුත්තු සූත්‍රයේ ඉගෙන ගන්න පුළුවන් පාඩමක් තමයි නිසා යෝගාචර දන්නවනම් මම දැන් පයේ නෑ හිත තියෙන්නේ ඇහි ඒකෙදි මට මේ ලස්සන කුරුල්ල දැකලා මන අපේ එනතන් අවලස කුරුල්ල දැකලා අමන අපේ ඒක දන්නවා එතකොට ඒ දන්න දැනීම නිසා ඒකට සතියනේ ඒ නිසා හිතා ගන්න පුළුවන් තර්කයෙන් අන්වේ ඥාණයෙන් ණය විපස්සනාවෙන් මේ වෙලාවේ මගේ අනික් කිඳුරංගේ කෙලස් නෑ දැන් ඒකට එකෙක් කෙලසිලා ඉන්නවා ඇහැ කෙලසිලා ඉන්නවා අනික් හතරම අරසාව වෙලා ඒ නිසා මේ යෝගාවචරයට හිතා ගන්න පුළුවන් දැන් මේ ඇහෙත් පහළ වෙච්ච එක මම දැන් මෙච්චර කෙලස් පහ වුණා කියලා මේක මන අපේ මේ කමන අපේ දන්නවනම් එතනත් එන කෙලස් ප්‍රමාණය ප්‍රමාණ කරන්න පුළුවන් අනිත් ඒවා කෙලස් ඉන්නෙම නැහැ. මෙන්න මේක හොඳට තේරුම් ගත්තට පස්සේ මේ කතාව තේරුම් ගත්තට පස්සේ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු දේ මට හරියට තේරුණා නම් මෙන්න මෙහිමයි මට තේරෙන්නේ කියලා. ඒ ශාංශ බුදුරජාණන් වහන්සේට ගාථා ටිකක් කියනවා. උන්වහන්සේ තේරුම් ගත හැටියට රූපන් දිස්වා සති මුට්ටාපි නිමිත්තම් මනස කරෝති. සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස චිත්තති. ස්වාමීන් වහන්සේ සතිය නැති මිනිස්සෙක් ලස්සන රූපයක් දකිනවා. රූපන් දිස්වා සති මුට්ටය සතිය ගැන දන්නෙත් නැහැ, අහලත් නැහැ, සති වට්ටානේ කරලත් නැහැ. ඒ නිසා සතිය දන්නේ නැහැ. සතිය මුට්ටයි, සතිය මෝඩයි, සතිය මොටයි. රූපන් දිසා සති මුට්ටා. පිය නිමිත්තක් මානසිකාරද ලස්සන කුරුල්ලෙක් මම දැක්කනේ අනේ කොච්චර වටිනවද? මේ මේ අවිච්ඡය එන්නේ මේ කාලේ තමයි දැන් මම අවිච්ඡෙත් තමයි දැක්කේ කියලා අර දැකපු රූපෙ දිගේ දිගට මානසිකර්ණය කරන මානසිකර්ණය කරනකොට යාර මන අපේ පහළ වෙනවා. සාරත් චිත්තෝ වේදේති අම් මේ මට මම පින් කරලා තියෙන ඇස් දෙකක් මට මේක හම්බුණා කියලා ඒක බොහොම රාගහිතකින් සාරත චිත්තෝ වේදී තංච අජ්ජෝස චිත්තති මමයි දැක්කේ මම පිටිපස්සෙන් ආපේ කරන දැක්කේ නැහැ මට ඉස්සලා ගියේ කරන දැක්කෙත් නැහැ ඒගොල්ලෝ මහා කාලකන්ණි මං විතරයි මේක දැක්කේ කියලා අර දැකපු එකට බැහැගෙන බැපක රස විඳිනවා තස්ස වඩති වේදනා අනේකා රූප සම්භවය ඉතින් අර සැප වේදනාවක් දැන් වඩනවා ඒ රූපේ දැකලා ඉවරයි දැන් ඒ සතා දැකපු රූපේ ඉවරයි නම් ඒක දුක ඇති වෙච්ච අර ප්‍රපංචකරණය නිසා තස්ස වඩති වේදනා ඉතින් අර සුඛ වේදනාව නැවත නැවතත් කන පරාදේ කැමරාවක් තිබ්බනම් ෆොටෝ එකක් ගන්න තිබ්බා හරි වස්සන දේ කිය කිය ඒක දිගට දිගට දිගට දිගට ඒක අභිරමණය කරනවා තස වඩන්ති වේදනා අනේකාරූප සම්භව මේක මෙහෙම කරගන්න ඕන අරේම කරගන්න ඕන කියලා දැන් ඉන්නේ ඒ ඒ හීන ලෝකේ ඒ ඒ මවාගත්ත ලෝකේ අභිජ්ජා විහෙසාව චිත්තමසූ පහඤ්ඤති ඉතින් මෙයාට දුන්න අපරාධ කැමරාවක් තිබුණා මේක ගන්න තිබ්බා නැත්තම් ළඟ ඉන්න මිනිස්සුන්ට පෙන්වන්න තිබ්බනම් හොඳයි කියලා ඒ දේ පිළිබඳව කරන සැලසුම නිසා තද්ද චිත්ත පීඩාවල් එන්න පටන් ගන්නවා. වෙහෙස වෙන්න පටන් ගන්නවා. හිත මෙහෙම කරගත්තා නම් හොඳයි, අරහෙම කරගත්තා නම් හිතයි කියලා මනෝලෝකේ ඉතින් අහස්මාලික හදනවා. අවිජ්ජා විහෙසාව චිත්තමසූ පහඤ්ඤති. හිත වෙහෙසකටපත් කරගන්නවා. දුක් ගන්නවා. එවං ආචිනතෝ දුක්ඛං ආරාණිබ්බානස සම්තිකේ. ඒ මනස මේ විදිහට දුක් හඳක් රැස් කරනවා නිවනෙන් එන්න එන්න ඈත් වෙනවා. සතිය නැතුව රූපයක් බලනකොට පහළ වෙන මේ මනාප හිත නිසා ඒක මත කරන මේ සැලසුන් නිසා ඒ කරන සීන ලෝකේ නිසා දුක් කඳක් රැස් කර ගන්නවා ඒ හිත රූපේ බලන්නේ එක චිත්තක්ෂණයක ඒ චිත්තක්ෂණ රාශියක් කල්පනා කර කර කර කර කර කර ඒ ගැන තැවෙමින් වෙහෙස වෙමින් දුක් ගනිමින් විශාල දුක් කඳක් රැස් කර ගන්නවා යා නිවනේ ඈත් වෙනවා නිවනින් එන්නේ එන්නේ ඈත් වෙනවා කියලා ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ කියාපු උපමානය අනුවේ තේරුම් අරගත්තොත් නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා සතිම්මතෝ සති පතිසතෝ එයා රූප අභිරමණය කරන්න යන්නේ නැහැ. එයා දන්නවා මේ රූපේ කියන්නේම දුක. රූපේ කියන්නේම පංචස්කන්ධේ දුක්ඛ කොටස. රූප පේනුනට කමක් නැහැ. ලස්සන රූපයක් හෝ පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් හෝ ස්ත්‍රීකට පුරුෂ රූපයක් හෝ කත රූපයක් හෝ දැකලා ඒකේ රජ්‍යණය කරන්නේ නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ යා දැන් සක්මන් කර කර ගියා ලස්සන රූපයක් දැක්කා ඒකට සතිය පිහිටියා දැන් මම දැක්කේ මේ වර්ණයේ සහිත මේ සටහන් සහිත රූපයක් මට ඇතුනේ රාගයක් මට ඇතුනේ ද්වේෂයක් කියලා ප්‍රමාණ කරගන්න ඒ මොකද ඊටෙන්ට යනකොටම ගිනිචර සතියේ ආනුභාවය නිසා එහෙම නැත්නම් කායානුපස්සනාවේ බඩලඳ සතියෙන් ලැබෙන ආරස්සාව නිසා මෙතෙන්දී අමාරු වැටෙන්නේ නැතුව නෙවෙයි අමාරු වැටෙනවා හැබැයි මෙච්චර රාත්තල් ගාණක් මඩ කෑවයි කියලා දැන් බඩේ තියෙන රාත්තල් ගාණ දාන්න. කාපු රාත්තල් ගාණ මඩ ගාණ දාන්න. ඒක නිසා නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිසතු විරත්ත චිත්තෝ වේදේති. අනේ මම මෙච්චර සතිය නඩත්තු කරන්න ගියත් හිත රූපෙට ගියානේ. මගේ හිත මේ රාගය මනාපේ පහල කරා කියලා ඒකට බැඳෙන්න ඇලෙන්න ආකර්ෂණය කරන පැත්තේ නෙවෙයි ඒක දිහා බලන්නේ විරත් චිත්තෝ. ඒත් වින්දනය කරනවා. ඒත් වින්දනය කරනවා මට දැන් රාශයක් මනාපයක් පහල වෙලා තියෙන හැබැයි ඒක පිළිබඳව අභිමානවත් හිතකින් නෙවෙයි කරන්නේ. මම මේ කෙනෙකුට මේක තරහක් නැහැ කියන හැඟීමෙන් විරත් චිත්තෝ වේ තංචනාජ්‍යෝත තිත්තටි ඒකට බැහැගෙන අනේ මම මේක දැක්කම යාට කියන්න ඕනේ කියලා මොකක්වත් ඒකට කල්පනා වෙන්නේ ඒකට ඇලී බැඳී ගැනීමක් හෝ එකට ගිල්බ ගැනීමක් හෝ නිමග්න වීමක් හෝ බැහැ ගැනීමක් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ මේ මාළුක පුත්‍රහාමුදුරෝ සඳහන් කරනවා. යාගේ අර එතෙන්ට යනකොට තිබිච්ච හික්මීම නිසා. යථාස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. මේ මනුස්සයා ඒ වෙලාවේ සක්මන් කළ යුතු වෙන බිම පය දපින එක දැකලා තියාගෙන දැන් රූප දකින්නේ. හිත කැඩිලා. ඒ වගේම වින්දනයකුත් ලබනවා. Taman දන්නවා ඒක මේ මනාප හැඟීමක් කියලා. කීයතිනෝ පචියති කියලා තියෙනවා. එහෙම වුණත් ඒ මනුස්සයා ඒ කෙලෙස් වවන්නේ නැහැ. කෙලෙස් ගෙවම් කරනවා. මට මේ වමයේ දකුණේ තබාගත යුතු හිත නොසන්දාලකම නිසා දැන් පිට ගිහිලා රූප දකින්න. රූපේ රස විඳිනවා. අනේ මේක මට තරම් වෙන්නේ නැහැ. මේ සිල් අරගෙන ඕක කරන්න වටින්නේ නැහැ කියලා ඒ දැකපු දේ පිළිබඳව වඩා වර්ධනයක් කරනවා වෙනුවට ගෙවන් කිරීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා රූපය විරංජනය වෙනවයි කියලා. රංජනය නෙවෙයි විරංජනය වෙනවා. මම මෙතෙක් කල් කෙරුවේ මේක කටෙමුත් අරගෙන ඇත් දෙකමුත් බලපේක දැන් විරංජනය වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒක කීයතිනෝ පචියති පචියති කියලා කියන්නේ පැහැවනවයි කියන එක. gediyak kiri wadinawa moranawa කියන. කීයති කියලා කියන්නේ ක්ෂය වෙන්න පටන් ගන්නවා. කීයතිනෝ පචියති ඒවං සෝ චරති සතෝ ඒ පුද්ගලයා ඒ සති චරණය සතියේ හැසිරීම මේ අරමුණකින් හිත පිට ගිහිල්ලා අබිරමණයකට ගියත් ඒ අබිරමණය ප්‍රමාණ කරලා පුළුවන් තරම් ඉක්මනින් දැනගන්නවා ආයේ পায়ට ගන්න පුළුවන් නම් මම අරසයි දැන් මෙතන ඉන්නකොට මම ඉන්නේ ටිකක් අනතුරුදායක දැනක හැබැයි මම මෙච්චරක් අනතුරට කිට්ටුයි කියලා එයා දන්නවා ඒවන් අපචිනතෝ දුක්ඛං ඒ පුද්ගලයා ඉන්න තියෙන විශාල දුක් රාශියක් මේකෙන් ගෙවම් කරනවා නිවනට බොහොම සන්තිකේ ආර නිබ්බානස්සස සන්තිකේ නිබ්බානස්සසව සන්තිකේ කියලා දිලා තියෙනවා. ඉන්ෂා කායන පස්සනාවේ වඩලද සතිය ඇති කෙනා අමාරු වැටෙන්නේ නැහැ කියලා කියන්න බෑ. නැත් අරයා වගේම රූප දකින්නවා වර්ණ දකින්නවා සටහන් දකින්නවා ප්‍රිය කරනවා අප්‍රිය කරනවා. මොකද එක තැනකදී කරගෙන යනකොට එක තැනකදී තේරෙනවා මට තරම් නැහැ. මගේ හිත දැන් ගිහිලා තියෙන්නේ මේ මොකද්ද මම මේ අබිරමණය කරන්නේ කියලා බයලජ්‍ය දෙක හිටිනවා. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය සංවරේ හිටිනවා. මෙන්න මේක විතරමයි පින්වත්ටි සංසාරේ අපිව ගලව ගන්න තියෙන එකම සහෘදයක්. එකම කල්යාණ මිත්‍රයක්. අපිට කවුරුත් දැන්ලා ටොක්කක් කනලා කෙවිතෙන් ගහලා මොකද්ද ඔබ කරන්නේ මෙහෙම කරපන් කියන එක හරක් බලන වැඩක්. ඒකට කියන්නේ දක්කන වැඩ කියලා. බුදුහාම කියන්නේ දක්වන වැඩ. හරක් බලනෝගේ පිටිපස්සේ ඉන්නලා යෝගාවචරය හසුරලා දක්කන්න යන්නේ නැහැ බුදුහාම. උන්වහන්සේ දක්වනවා. සතිය තියෙනවනම් දන්නවනම් අපි මේ ආවේ කෙලෙස් අඩු කරන්නයි කියලා මේ රූපයක් දකින්න වාරයක් පාසා සද්දයක් අහන වාරයක් පාසා හැම වෙලාවෙදීම යෝගාවචරයට එච්චර දුර යන්නේ නැතුව යම් තැනකදී මේ මේ චිත්ත වීදියේ කඩලා මම මේ මොකද කරන්නේ මට මේ මොකද වෙන්නේ කියන එක නැවත සලකා බලන්න පුළුවන් තැනකට එනවා මේ වගේ දෙයක් එහෙම අත්දකින්නවනම් මේ පවක් දිගේ යන ගමන් අතරමැග නතර වෙලා Tamanට නැවත සලකා බලන්න පුළුවන් තනක් අත්දකින්නවා නම් ඒකෙත් තියෙනවා සම්මාදිට්ඨිය සහ මිච්ඡාදිට්ඨිය යෝනිසෝමනස්කාරත ආයෝනිසෝමනස්කාරය පිළිබඳ කියාදිය යුත්තක්. ඒ මොකද අසත්පුරුෂයා මේක ගැන කනගාටු වෙනවා සත්පුරුෂයා මේක ගැන සතුටු වෙනවා. යන්තම් දැන් කෙලස් කරගෙන යනකොට ඒක තැනකදී මට මතක් වෙනවනේ අනි අම්මේ මේක ලොකු දෙයක් කියලා ඒ සත්පුරුෂයාට තේරෙනවා කෙරෙන්නේ වැරදි වැඩක් නමුත් මම දන්නේ මට කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕන කමක් නැහැ. අසත්පුරුෂයා මේ බණ දන්නේ නැති කෙනා, නෛර්යානික සීසත් ධර්මයේ දන්නේ නැති එකනා චික්කේ මෙච්චර කරද්දි මගේ හිත පිට යනවනේ. මහා නොසණ්ඩාල හිත කියලා Tamandම දෙස් දෙමි. Taman ගැනම පශ්චාත්තාප වෙමි. ඉතින් නිකටල්ලේ තියන චෙහ් කුණු පංචස්කන්ධ කී කිය ඉන්නේ. මේකට බුදුහාමුදුරු බණ කියලා කියන්නේ. බුදු ජානතේ හිත වට්ටන්න නෙවෙයි බණ කියලා තියෙන මෙච්චර ලස්සනට මේ විස්තරය කියලා තියෙන්නේ. මේකේ සතුටු වෙන්න කාරණාවක් තියෙනවා දරුවා. මොකද්ද සතුටු වෙන්න කාරණාව? කෙලෙසේ ඉන්නකොට කෙලෙසේ ඉන්න බව දාන්න. සතිය නැති වෙනකොට සතිය නැති බව දාන්න. කවුරුත් කියලා දීලා නෙවෙයි. Tamanට වැටේ. මෙතනින් තමයි භාවනාව මුල් බහින්නේ. මෙතනින් තමයි භාවනා භාවනා යෝගාවචරයට යෝගාවචරයා කියන නම කියන්න ගැලපෙන්නේ. එතෙන්ට එනකන් ලක්ෂ කෝටි වාරයක් වරද්දයි. කමක් නැහැ. මේ හැම වැරද්දක් නිසාම තමයි මේ රූපයක් දැකලා රූපේ මත් වෙලා යන ගමන් දැන් දන්න මම ඉන්නේ මත් වෙලයි කියන. මම දන්න මේ මන අපේ. එහෙම නැත්නම් අමනාප. එතනදිම අයෝනිසෝ මනසිකාට තිබුණු මේ අඩිය එහෙමම යෝනිසෝ මනසිකාට දාපුවාම බල්ලෙකුට අර රත්ති අදු ගහන යන බලට ගහපු ගමන් ඌ ආපහු එවිලා කූඩුවට රිංගනවා වගේ හිත ආපහු වෙනවා Taman ගැර බයලජ්ජා තැනට. මෙන්න මේ සෙල්ලම කරන්න පුළුවන් එකම සතා මිනිසයා විතරයි. මොන්නම සතෙකුටවත් මේක කරන්න බෑ. සතෙකුටවත් Taman වැරද්දේ ඉන්නකොට වැරද්ද බව තේරෙන්නේ නෑ. මිනිස්සුත් අතරත් ඉන්නවා තිරිසන් වගේ සත්තු జాතියක්. උන්ට තේරෙන්නේත් නෑ. ඒකට කන රාත්තල් ගන්න තේරෙන්නේ නෑ. නමුත් සත්පුරුෂයාට වැරදෙන්නේ නැතුව නෙවෙයි. ඔයාට වැරදින වැරදිලා එක තැනකදී තේරෙනවා දැන් මම මේ කරන වැඩේ වැරදි. ඒ ගමන්ම කීයතිනෝ පචියති. යා තව දුරටත් ඒක පැහැවන්න මෝරන්න යන්න දෙන්නේ ආපහු හිටපු තැනට ආපහු වෙනවා. මේක ලෝකේ තියෙන ජීවිතේ තියෙන යෝගාචරයේ තියෙන సౌందర్యාත්මකම තැන මෙතන තමයි. කලාතුරකින් යෝගාවචරය තමයි මේක අඳුනගන්නේ. ඊටත් වැඩිය කලාතුරකින් යෝගාවචරය තමයි අඩු ගන්න මේ ගැන සතුටු වෙන්නේ. යෝගාවචරය කියන සතා හැම වෙලාවෙම පශ්චාත්තාප වෙන්න කරුණු හොයලා ඉන්නේ. ඒව මනුෂ්‍යකර බුදුහාමුදුරෝ ශාක්‍ය පුත්‍ර කියන්නේත් නැහැ ශාක්‍ය දීතා කියන්නේත් නැහැ. බුදුහාමුදුරෝ ශාක්‍ය පුත්‍රයි කියලා කියන්නේ ශාක්‍ය දීතාව කියලා කියන්නේ වැරදි නොකරනවා කියන එක නෙවෙයි. මේ සංසාර ගතියට හේතුඵල ධර්ම අනුව යනව නෙමෙයි ග්‍රහය ඇරයි යනවා. කොච්චර හික්මන්න ගියත් කාමයට අදිනවා. බල්ලෙක් බැඳගෙන අපි යනකොට ළඟ පාරයිනේ අසුචි ගොඩක් තියෙනවා නම් බල්ලා ඕකට කොච්චර අපි දන්වලෙන් ඇද්දත් ඕක අවකට අදිනවනේ. රප්පැත්තේ ඉන්න මනුස්සයෙකු හොඳට බොන ඌ කියනවා ඔය බල්ලාට ඔය කක්ක ටික ඉම්බෙවත් නැත්නම් කෑවේ නැතුවට කමක් නැතුළු ඉම්බෙ නැත්නම් ඉසේකක්මක් වෙනවා. එනිසා ඉම්බ කරලා හරි එන්න ඕනේ. ඒක තමයි බලු ගතිය. ඉතින් අර යන මනුස්සයාට ලැජ්ජ නිසා ළඹෙන් අදින කඹෙන් ඇදලා ගන්නවා. ඒක කඹේ කඩාගත්තොත් මොකද කරන්නේ බල්ලා? අයියෝ හරි සෞත්‍රි මේ මං වගේ මිනිස්සුක කක කන එක හරිනෑ කියලා හිතේද බල්ලා. කවදාකවත් නෑ. කවදාහකවත් නෑ ඒකයි ඌට බල්ලා කියන්නේ. මිනිස්සුෙකුට එක තැනක් එනවා තේරෙනවා දැන් මෙතෙන් යනකම් මම දැන් කක්ක කොටට තමයි ඇදිලා ගියේ දැන් දන්නවා. මන්ට මේක ගැලපෙන්නේ නෑ, කැපෙන්නේ නෑ කියලා එයාට හැරෙන්න පුළුවන්. අද බල්ලෙකුට කවදා හරි කියලා දෙන්න පුළුවන්ද මේ අසුචි වලට මිනිස්සු අසුචි කියලා කියන මේක කන මිනිහටත් බනිනවා හරි නෑ ඔය වැඩේ කරන්නේ කියලා මොන තාලෙන්වත් ඒක වළක්වන්න බෑ. අපේ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ හිටියා යාළුවෙක් ඌ ඔක්කොටම සිගරට් අරන් දීලා ඒකේ බට් එක බොන්න උනේ උට. කවුරු හරි බීලා ඉතුරු වෙච්චාම හොඳටම දුම් වැඩිච්ච කාලේ තමයි යාට ඕන කරන්නේ. ඒ නිසා ඕන කෙනෙකු සිගරට් එකක් දෙනවා බීලා ඉතුරු ටික අරගෙන බොන එක තමයි කරන්නේ. ඒක අහිනවා ඒකලා කහිනවා. ඉතින් කොල්ලෝ හරියට බයි. ඒ උනට ඒ හැටි. එක දවසක් කට්ටියට කියලා තිබුණා මම ඊට පස්සේ සිගරට් බොන්නේ නැහැ කියලා. එන් කවුරුත් දන්න ඕක කවදාකවත් නැතර කරන්න බෑ කියලා. ඒ වුණාට හරි බොහොම අදිස්ථාන ශක්තිය තියෙන මනුස්සයා මේ කරාටි ගහනවා කට්ටියට උගන්වනවා. අල්ලපු කාමරේ ඉන්න එකන දොරේ උළුවස්ස දීලා තියුණා බල්ලෝ ගූ කෑම తాවකාලිකව නතර කර ඇත නතර කොට ඇත කියලා. අනේ උමාන දෙකට පස්සේ ආයෙ සිගරට් බිව්වා. ඔච්චර තමයි ඔය මිනිස්සයයි අමනුස්සය අතර තියෙන වෙනස. හැදෙන්න ඕන මිනිස්සයා පව් කරන්නේ නැහැ කියලා කතාවක් නැහැ. හැබැයි කරන පව ප්‍රමාණ කරනවා. කරලිවල ඒක නැති කිරීම සඳහා බුද්ධ ආදී උත්තරමන්වන්සලා දීලා තුන උපක්‍රම පාවිච්චි කරන මිසක අනේ මට කවදාකවත් මේක කරන්න බෑ කියලා මේ පුරුද්දට ඇබ්බැහියට නතු වෙලා යට වෙලා තුච්ච වෙලා පාහර වෙලා යන්නේ. ඇබ්බැහිය තමයි ඉතින් මොනව කරන්නේ මෙන්න මෙතෙන් යනකම් මට ඇබ්බැහිය. කවදා හෝ ඒක ප්‍රමාණ කරන්න පුළුවන් තැනට ආපු ගමන් කරපු වැරද්ද ගැන පශ්චාත්තාප වෙනවට වැඩිය දැන් මන් තුලම යාන්ත්‍රණයක් තියෙනවා මට යම් තැනකට ගියාට පස්සේ මට දැන් සතිය නැති බව වැටහෙනවා ආ එදාට කරන්න තියෙන හැකි සංඥාවෙන් ආපහු ඇවිල්ලා සතිය පිහිටෝන එකයි පශ්චාත්තාප වෙන එක නෙවෙයි ඉතින් අදවල් ප්‍රශ්නයක් අහලා තිබුණා කොහොමද මේ සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙන්නේ කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්න අගල තුනේ වෙන විදියකට මේ සතියෙම ඉන්ද්‍රියක් සහ බලයක් විදියට පාවිච්චි වෙන්න පුළුවන්ද කියලා. සති ඉන්ද්‍රිය කියන්නේ ඔය සක්මන් කරන යනකොට හැකි තාක් දුරට රූප සද්ද බලන්නේ නැතුව පුළුවන් තරම් වමේ දකුණේ හිත පැවැත්තලා ගිහිල්ලා ශ්‍රද්ධාව නැති වුණත් වීර්ය නැතුණත් සතිය බලයක් කරගෙන සතිය ඉන්ද්‍රිය ධර්මයක් ඉන්ද්‍ර කියලා කියන්නේ නායකයාට ආයතනයක් වටපත් කරන මම කොහොම හරි මේ සතිය පවත්නවා කියලා අර සක්මන් කරනකොට නඩත්තු කරනවා. නැත්නම් ආනාපාන කරනකොට නඩත්තු කරනවා. ඉතින් නඩත්තු කරනකොට සද්දයක් ඇහෙනකොට සතිය කැඩෙනවා. වේදනාවක් එනකොට සතිය කැඩෙනවා. හිතවිල්ලක් එනකොට සතිය ගන්න. නමුත් නැවත නැවතත් කරනකොට අපි කියන එකට සතියෙන්ම නැගිටින්න හදන මිනිහට සතිය ඉන්ද්‍රියක් කරගෙන තමන්ගේ යෝග ජීවිතේ කොඳු වැඩ පෙලක් හදා ගන්න හදන මනුස්සයා. ආධ්‍යාත්මයක් හදා ගන්න හදන මනුස්සයා. ඒකට කියනවා සති ඉන්ද්‍රිය කියලා. නමුත් මෙහෙම කරගෙන කරන යනකොට දවසක තේනවා කවදාකවත් 100%ක් සත්‍යමත් වෙන්න බෑ. ඒක මේ ලෝකේ කරන්න බෑ. අපි පැයක් වෙන ඉන්නවා මුළු පැයම සත්‍යමත් වෙන්න කරන්න බෑ. පැයක් සක්මන් කරන මුළු පැයම සක්මන් කරන්න බෑ. ඒ වගේම මේ වමේ ඉඳලා දකුණට මාරු වෙනකොට කොහොමද සතිය කැඩෙන්නේ? දකුණු පැය ඉඳලා වම් මාට යනකොටත් මොකද්ද අතරමැද අහුවෙන්නේ නැති කැලලක් තියෙනවා. ආස්වාසයෙන් ප්‍රසවාසයට යනකොටත් අහුවෙන්නේ නැති කැලලක් තියෙනවා. ප්‍රසවාසයෙන් ආසාදයෙන් යනකොට අහුවේ නැති කැලලක් තියෙන හොඳටම මේ හිත යොදා බලනකොට පේනවා අපි සතියෙන් හිටියයි කියලා කිව්වට ඔය අතරමැදත් හිත රෝන්දේ ගහලා ඉන වෙලාවක් තියෙනවා. ඊටාට යෝගාවචර තීරුම් ගන්නවා මට පුළුවන් උපරීමේ මං වඩලා තියෙනවා. ඉන් ඉදිරියට බැරි වෙන එක ගැන මං පශ්චාත්තාප වෙන්නේ දැනගන්නවා මෙච්චරක් මට සතියේ ඉන්න පුළුවන් මෙච්චරක් මම සතියේ නෑ කියලා. අන්න මේ දවසේ මේ මේ තැන්වල නැත්තම් ආස්වාද ප්‍රසවාසයේ මේ මේ තැන්වල නැත්තම් සක්මනේ මේ මේ තැන්වල මම සතිය නැහැ කියලා දැනගන්න එක සතිය තියෙනකොට සතිය දැනගන්නට වැඩිය ශ්‍රේෂ්ඨ දෙයක් තමයි සතිය නැතිකොට නැති බව දැනගන්නේ. අන්නේ සතිය නැති බව නැති වෙලා නැති බව දැනගන්න තරමට දිනු වෙච්ච කරණ කියනවා සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙලයි කියන්නේ. එයා ඊට පස්සේ සතිය ගන්නවා කියලා කනගාටු වෙන්නේ. එයා හොඳට දන්නවා මෙතෙන්ට යනකම් මට සතිය තිබුණා මෙතනින් එහාට නැහැ. ඊට පස්සේ ඊට පස්සේ ආයෙ දැන් සතිය පිහිටියා. එතකොට යා නැවත සතිය පිහිටීමේ සතුට වෙනවා මිසක්කා මෙච්චර වෙලාවක් සතිය නැති උනායි කියලා කනගාටු වෙන්නේ නැහැ. ඒක ඔය කමඨාන් සුද්ධ කරනකොට නිතරම ওই බුරුමේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ මතු කරලා දෙනවා යෝගාවචරය ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම පිම්බි මහැකිලිම බලනවා. බලනකොට මට මෙහෙම වෙලා ඉන්නකොට මට සද්දයක් ඇහෙනවා. සද්ද නිසා මගේ හිත පිට යනවා. ආපහු මම පිම්බි මහැකිලිමට ගන්නවා යනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අහනවා එතකොට ආපහු අර හිත පිම්බි මැකිලිමුල ගත්තට පස්සේ ආ නතර කරපු තැන ඉඳලා කරගෙන යන්න පුළුවන්ද? එහෙම නැත්නම් හිත ඒකට කැඩිලා මුලක ඉඳලා යන්න ඕනද කියලා. ඉතින් යෝගාචරයට සපේලා උත්තරයක් දෙන්න පුළුවන් නම් නෑ ස්වාමීන් වහන්සේ සද්දෙන් ගිහිල්ලා ආපු ගමන් එන්නේ හිත පිම්බි මැකිලිමට තිබුණු තැන ඉඳලා කරගෙන යන්න පුළුවන් නම් එතකොට ඒ ශාන්ති කියනවා ඒ කියන්නේ සද්ද ඇහෙන්න ඉස්සෙල්ලා සතිය සද්ද ඇහුනට පස්සේ සතිය නම් සද්දෙන් හානියක් වෙලා නැහැ කියලා. සද්ද ඇහුණා කියලා හානි වෙලා නැහැ. සද්ද ඇහෙන්න ඉස්සෙල්ලත් ඉතියේ සතිය. සද්දෙන් කැඩිච්ච ගමන් ආවේ සතිය නම් මහ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. මොකද්ද වටිනාකම? සද්දෙන් හිත පිට ගිය හිත සද්දෙන් අතර වෙනකොට පිට ගියේ නෑ ආපහු සතියට ආවා. මෙන්න මේක තේරුම් ගන්න මේක සමාදන් වෙච්ච දවසේ යෝගාවචරයේ ජීවිතයේ තියෙන පශ්චාත්තාප කංකටලු අසහන ගොඩාක් මිදෙන්න පටන් අර ගන්නවා. අපි හරියට පශ්චාත්තාප වෙන්නේ අපි නොකල පව් වලට. අපි අචේතනික කරන ගොඩාක් ඔළුවේ තියාගෙන බුදිය ගන්න යන්නේ මහා කුණු කන්දලයක් ඔළුවේ තියාගෙන. මේවා හිතලා කරාද වෙච්ච දේද මොනවාක්වත් දන්න අපි සේරම මේ මේ යෝගාවචර නොවන මනුස්සයාගේ හිත මේ තෙත පාන් කැල්ලක් වගේ. ඒක අවකාශයේ තියෙන හැම විස බීජෙම උරාගෙන ඉක්මනට පුස් කරනවා. යෝගාවචරගේ හිත ටෝස් කරපු පාන් කැල්ලක් වගේ වාතයේ විස බීජ තිබුණට එයා ගන්නෑ. ඒක පුස් කරන්නේ නෑ. වාතයේ විස බීජ දෙකේම තියෙනවා. දෙකේ තිබුණාට යෝගාවචර හිත ටෝස් කරපහන් කෑල්ල වගේ ඒකට විස බීජ එන්නේ නැහැ තෙතමනේ නැති නිසා. අපි වාතයේ විස බීජ වලට දොස් කියන්න පටන් අරගත්තොත් දෙකටම තියෙනවා. නිසා යෝගාවචර හොඳට දන්නවා මම රූපයක් දැකලත් නැත්නම් දකිමිනුත් නැත්නම් බලමිනුත් නැත්නම් බලන්න වෙන්නේ නැත්නම් ඒ රූප කොච්චර ලෝකේ ජීවත් මට කෙලස් නැහැ. මම මේ වෙලාවේ රූපයක් දකිමින් ඉන්නවා මේ රූපෙනේ තමයි රාගයක් ආසාවක් පහළලා තියෙන එක දන්නවා එහෙමනම් අරිට විතරයි දෙවෙනි වෙන්නේ තමන්ගේ වැරද්ද ප්‍රමාණ කරගන්න පුළුවන් නිසා ඕන වෙලාවට යෝගාචර නැවත ආරක්ෂක භූමියට මූල කර්මස්ථානට එන්න ඕන වෙලාවක හරියට පිටරට ගිය මිනිස්සේ තම රටට එන්න වීසා ඕනේ නැහනේ තමන්ගේ රටට එන්න වීසා ඕනේ නැහැ පිටරට යන්න විතරයි වීසා ඕනේ කරන්නේ ආන මේක අවබෝධ කරපු දවස් තමයි යෝගාවචරය ඉස්සල්ලාම මේ සති බලය කියන එක තේරෙන්නේ මේක විස්තර කරන්න පුළුවන් වෙන්නේ මේ වේදනා චෛතසිකයත් එක්ක සංසන්දනය කරලා තමයි. ඒ මොකද අපේ හිත මේ ඒක අරමුණක එක ඉල්ලක යන ගමන් එයා මේ අරමුණක් අතහැලා තව අරමුණකට පණින්නේ රසය අනුව තමයි. ඒක අපිට ඕනේ න්‍යාය පත්‍රයට නෙවෙයි. එයා පණින්නේ එයාගේ න්‍යාය පත්‍රයට. නිසා අපේ හිත අර බල්ලා කක්ක කොට දැක්කා වගේ කුණක් දැක්කොත් එහෙම මොන්න ಜಾති නීති දැම්මත් මොන්න දහංගට දැම්මත් ඒක දිහා බලන බලනවා. අපිට තරම් නොවෙන්න ඉඩ තියෙනවා. අපේ සීලයට තරම් නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් හිතේ නෑ කවදාකවත් මම නැවතත් කියන හිතේ නෑ කවදාකවත් සදාචාරයක්. හිත කියන්නේ නොකමන දහවදුර පට්ටවදුරු තුප්පහි එකක්. ඊ කියන කවුරක්ක කනගාට වෙන්න එපා. මේක මම කියා ගන්න එපා. ඒ හිතේ හැටි. මේක මම කියාගත්තොත් තමයි ওই පශ්චාත්තාප ඔක්කොම මේක හැබැයි හදන්න පුළුවන්. ඒ හදන ක්‍රමේ මේ ස්වාධීන අරමුණකින් කායනුපස්සන වගේ දෙයකින් හොඳට සතිය වඩලා පිටපයින්ට දෙන්න ඕනේ. දීලා බලන්න ඕනේ මෙයා කොහෙද කොහෙද පණින්නේ කියලා. පණින් නැති වෙන්න කල්පනා කරන්න යන්න එපා. ඒක දඬු කඳ ගැහුවා වගේ තීලා කරන්න බෑ මේක. පයින්කොට පයින් පිම්මෙන් බැන්නේ. පෙන් දැනගන්න පුළුවන් මම රාග චරිතයක්ද මම ද්වේෂ චරිතයක්ද මම මෝහ චරිතයක්ද මම විතර්ක චරිතයක්ද මම ප්‍රඥා චරිතයක්ද කියලා අර පණින පිම්මෙන් තමයි අල්ලන්නේ. ලෝකෙ මොනම උපකරණයක්වත් නැහැ අපි රාග චරිත දෝෂ චරිත බලන්න. අපිට කරන්න තියෙන හොඳ සතියක් පිළිහිටලා හිතට රෝන්දේ ගහන්න දෙන්න ඕනේ. හිතට පෙන්කෙලින්ද දෙන්න ඕනේ. හිතට නන්නත්තර වෙන්න දෙන්න. ඒකල යන්නේ බල්ලා සුචිත යනවා වගේ කබරයක් උණට යනවා වගේ මොකීටද යන්නේ කියලා. මේක ගැන පශ්චාත්තාප වෙන්න බෑ මේ හැටි. එක එක නා එක එක දේවල් වලට ඇදලා යනවා. බුදුහාමුදුරු නැති වුණාට පස්සේ ආසයනුසේසයිත බුද්ධ ඥානය නැති වුණාට පස්සේ Taman මොකාද කියන එක දැනගන්න තියෙන එකම ක්‍රමය මෙච්චරනේ. නැත්නම් අපිට අල්ලපු ගෙදර මිනිහා කියන එක නේ අහන්න වෙන්නේ. ඊ මනුස්සයා තරහින් කියනොත් දන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම බලන්න හොඳට සතිය පිහිටවලා මෙයා පණින පිම්මෙන් මෙයා පණින රාගාරමුණ වලටද, ද්වේෂාරමුණ වලටද, නිදිමතටද මේකෙන් තමයි තමයි දැනගන්න පුළුවන් මම කියන්නේ කවුද කියලා. අවුරුදු 120ක් මේ ලෝකේ ජීවත් වුණත් මේකේ ඉන්න එකෙක්වත් දන්නේ නැහැ Taman කවුද කියලා. ඒක වෙන චතුරාර්ය සත්‍ය වගේම සත්‍යයක්. අපි දන්නවා මාල්ලි පොන්සික කියන්නේ කවුද කොච්චර උසද දිගද පළලද ඔක්කොම දන්න බෑ. උඹ කියන්නේ කවුද කියලා බැලුවොත් කරකෝලා තැරියා වගේ. ගාමිණී පොන්සේකා කියන්නේ කවුද කියලා ඇහුවොත් දිගපල්ල ඔක්කොම කියයි. උඹ කවුද කියලා බැලුවොත් එකෙකුටවත් උත්තර නැහැ. මෙතෙක් පහළට එක මිනිසෙකුටවත් උත්තර නැහැ. ඒ ප්‍රශ්නට බයයි අපි. අපි මේ ප්‍රශ්නේ අහනවටත් කැමති නැහැ. මේ වලයාගේ මනස තියෙන රාගේද, ద్వේෂේද, මෝහේද කියලා අපිට දැනගන්න ඕන කමක් නැහැ. වෙනුවට අපි ටෙලිවිෂන් බලනවා. අපි ප්‍රවෘත්ති අහනවා. පුවත්පත් කියවනවා, නවකතා කියවනවා, විනෝද ගමන් යනවා. මොකද මේ? මේ මමියා කවුද කියලා දැක ගන්න තියෙන බය. මමියා කවුද කියලා දැනගන්න නම් ඌට පෙන්කෙලින්ද දෙන්න ඕනේ. සති අරසව යඩද පෙන්කෙලින්ද දෙනකොට කේල් ගහ කන්නද මේක යන්නේ, පොල් ගහ කන්නද මේක යන්නේ කියලා බලනවයි කියන එක ආහතය අනුසයෙන් තමයි දැකගත්තා වගේ දැක ගන්න දෙයක්. මේකට කිට්ටුවෙන් විකල්පයක් වශයෙන් ගන්න පුළුවන් කල්යාණ මිත්‍රය. කල්යාණ මිත්‍යත් තමන් නටන දිහා බලලා කියලා දෙනවා. තරහට නෙවෙයි නිවිච්ච වෙලාවක කියනවා මෙන්න මේ දෝෂේ තියෙනවා. මෙන්න මේක හදා ගන්න ඕනේ. ඉතින් කල්යාණ මිත්‍යා කියලා කියන්නේ බුදු කෙනෙක් වාගේ වෙලාවට. නැත්නම් තමන්ගේ සතිය වාගේ. ඉතින් ওই සතිය කියන තමන්ගේ අත්‍යන්ත පුද්ගලික ධර්මයක් බුදුන් කියන බාහිරේ තියෙන ආශයන්සේ ඥානයක් දෙක අතරමැද තමයි කල්යාණ මිත්‍යා ඉන්නේ. කල්යාණ මිත්‍යා දැන් පිටියේ කයි කියලා තියෙන කණ්ණාඩියක් වගේ එතෙන් ගිය මනුස්සයට පේනවා. ඒ අඩුව තමයි අපි ඇතුළතින් සම්පූර්ණ කරන්නේ සතිය වඩලා විවිධ වේදනාවල් එනකොට ඒක දිහා බලාන ඉඳිල්ලේ. එහෙම නැත්නම් මම කැමති රූප බලන්නද, ශබ්ද අහන්නද, ගඳ බලන්නද, රස බලන්නද, මනාව පහල කරනද, අමනාප පහල කරනද කියන එක හොඳට මතක තියාගන්න මේ එක්කෙනෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ. අපිට කොහොමඩක්වත් ඊගාචිත්තක්ෂණේ මම රූප බලනවා කියලා විශ්වාස කරන්න බෑ. හිතට ඕන ශබ්ද අහන්න ඉඩ තියෙනවා. ගඳ බලන්න ඉඩ තියෙනවා, රස බලන්න ඉඩ තියෙනවා. රූපෙ දිහා බලාන හිටියත් කල්පනා වෙන එකක් වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේක තමයි අනාත්මයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. මට කියලා මේක ආණ්ඩු කරන්න බෑ. මට විදායක ශක්තියක් නැහැ. මේ ගෙදර නේවාසිකයා මම නෙවෙයි. මම ස්වාමි නෙවෙයි. මේකේ ක්‍රියාත්මක වෙන්නේ වෙන කොහෙදෝ යන හේතුඵල ධර්මයක්. ඉතින් අර හේතුඵල ධර්මෙන් ක්‍රියාත්මකද දෙයට මම පශ්චාත්තාප වෙන්න පටන් ගත්තොත් ඉතින් කිලෝරක් නැති අසහනයක් තමයි ඉතුරු වෙන්නේ. වික්ෂෝපයක් විතරයි ඉතුරු වෙන්නේ. පශ්චාත්තාපයක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ පශ්චාත්තාපය කියන එක ඇත්තටම අපිට අයිති නැති එකක්. ඒක අයිති නැති බව තේරුම් ගැනීම විතරයි බුදුහාමුදුර අපට උදව් කරන්නේ. හොඳට බලලා මේක තේරුම් ගන්න මේ හිත කොයි අතට පණීද කියලා කියන්න බැරි එලිපත් ඉන්න බලලා වගේ පිස්සුවැජි රිලෙවෙක් වගේ පයින් පැම්මේදී පිම්මේදී යෝගාවචරයට මතු කරන මේ පිම්ම සඳහා හේතු වෙන වින්දනය මනාප හෝ අමනාප බව තමයි අපේ නාස්ලනට දාලා තියෙන නාස්ලනෝ මේ වින්දනයත් සාධාරණ සදාචාර සම්පන්න වින්දන වර්ගයක් තියෙනවා අසාධාරණ අශිෂ්ට වින්දන වර්ගයක්ත් තියෙනවා අශිෂ්ට වින්දනත් තමයි පාලනය කළ හැකි දේවල් වර්ගයක් තියෙනවා නොකළ හැකි දේවල් වර්ගයක් තියෙනවා අපි කැමැති නැති වුණාට අපහරා ක්‍රියාත්මක වෙන යම් යම් ඇබ්බැහි තියෙනවා කොයි ලෝකෙන් අපිට ආවත් දන්නේ නැහැ ඒ සමානට කර්ම වේග වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි කැමැති දිනු කරන්න කැමැති ಗುಣධර්ම රාශියක් තියෙනවා මොන જાතියෙන්වත් වෙවෙන්නේ කර්මාවරණ වෙන්න පුළුවන්, චිත්තාවරණ වෙන්න පුළුවන්, ඇබ්බැහි වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ලෝකයක ජීවත් වෙලා මකට ඕන දේ මම කරනවායි කියන මනුස්සයාව ඊතර තකතිරුවෙක් ලෝකේ ඉන්නවද කියලා බලන්න. මට උන් දේ මං කරනවා මම දරුවා හදන්නෙත් එහෙම මම ගෝලිය හදන්නෙත් එහෙම මට කියන විදිහට හිතෙන් හදා ගන්නවා කියන මනුස්සයා ඉඳගෙන පොඩ්ඩක් භාවනා කරන්න කියන මඩු ගන්න ආනාපාන හතරක් එක දිගට බලන්න බෑ. පියවර හතරක් එක දිගට යන්න බැරි හිතක් අරගෙන අපි මේ ලෝකේ පාලනය කරන්න හදන කොච්චර බංකොලොත් ජීවිතයක්ද තියෙන්නේ. මම නැවතත් කියනවා මේ බංකොලොත් භාවය පෙන්වන්නේ පච්චත්තාව කරන්න වටන්න නෙවෙයි. මේක තේරුම් ගත්තොත් අපි අඳුර පාණ්ඩ යන එකක් නෑ. කටමැත පූජානන් දොඩවන්න යන එකක් නෑ. බැරිකම තේරුම් ගන්න පුළුවන් තනේ සතිය වඩාගෙන මේ නොහැකියාව දැනගන්න එක තමයි ප්‍රධානම අපේ දක්ෂකම. ඒ වගේම මේ වේදනාවේ තියෙනවා වේදනා චෛතසිකයේ පුදුමාකාර මායාකාරී ස්වරූපයක් ඒක මං හිතන්නේ බුද්ධ ආගමේ විතර ලස්සන මොනම ආගමකවත් විස්තර කරලා තියෙනවා කියලා. ඒක ත්‍රිපිටකයේ බොහෝ විට සඳහන් වෙලා තියෙන්නේ බුද්ධ දේශනාවක් විදිහට නෙමෙයි අපි මේ දවස්වල උඩ සංඝයා වහන්සේලාගේ ධර්ම දේශනවල පවත්වනවා මාතෘකාවක් වශයෙන් මේ චුල්ල වේදාල සූත්‍රය. ඒක ඉතාමත් ලස්සනට මේ වේදනාව පිළිබඳව විග්‍රහයක් දෙනවා මම හිතන්නේ කවදාකවත් මොනම විද්‍යාඥයෙකුටවත් එච්චර ලස්සන දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ පොඩි දෙබතක් විදියට. පැවිදි වෙන්නේ ඉස්සල්ලා අම් ගෑණි මිනිහයි වගේ අඹසමෙන් වගේ හිටපු දෙන්නේ ස්වාම පුරුෂයා විසාක කියන නමින් සඳහන් වෙනවා. ස්ත්‍රියාව ධම්මදින කියන නමින් සඳහන් වෙනවා. පුරුෂයා නිතර බුදුබණ අහන්න ගිහිල්ලා ක්‍රමයෙන් සෝවාන් සකදාගාමී අනාගාමී තත්ත්වයටපත් වෙනවා. ගිහියෙක් වශයෙන්. ඊට පස්සේ ඇවිල්ලා තමන්ගේ ප්‍රියම්බිකාවට කියනවා මත්තන් දැන් මේක රසයක් ඇත්තේ නෑ. උඹත් එක්ක ඇති තරහක් නෑ. උඹට කැමති නම් මේ වස්තු භෝග අරගෙන එක වෙන පුරුෂයෙක් ඕනනම් මම පාවා දෙන්නම්. පස්ස හතුටින් හිටපන් මට මේක ඇති දෙයක් ගන්න දෙයක් නෑ කියලා. ඉතින් අර අම්මන්ඩි අහනවා කතා කරලා මොකද කරන්න හදන්නේ? ඊට පස්සේ කියනවා මම ගීගේ අතරින්ද හදන්නේ. මම ආරාමික වෙන්න හදන්නේ කියලා. ඊට පස්සේ කියන ගෑනුන්ටත් බැරිද කියලා. එයා කියන අමාරුයි උඹලා මේ ගෙවල් වල පින්න පූල් වගේ හැදිච්ච මිනිස්සු එළියට ගිහලා ඕක කරන්න බෑ බෑ කියලා. එහෙනම් නෑ ඒකෙන් කමන්නේ පුළුවන්ද කියලා නෑ පුළුවන් කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් මාත් කැමති මේ බෝදල් ඔක්කොම දීලා මාත් වෙනවා පැවිදෙන්න. ඉතින් අර ඒ ස්වාම පුරුෂයාට හිතනවා මේ මං කරන දේ කරන්න ගියාට ගියාට මේ මිනිස්සයා සැපදේ හැදිච්ච මිනිස්සයා දුකටපත් වෙයි කියලා හිතක් හිතක් පහළ වෙනවා. කොහොමද ගෑනුන්ට ඔය හැඳිමිටේ ඥානෙ කියලානේ පිරිමි හිතානේ ඉන්නේ. එහෙම පිරිමි තමයි විසාකාව. විසාකත් අනාගාමී වුණත් එහෙම තමයි. නමුත් ධම්මදින්නාව කරන්නේ අර වගේ ආරාමික කතාවක් නෑ. කෙලින්ම ආපු පසිකාරාමයට ගිහිල්ලා උපසම්පදා වෙනවා. වෙලා දැඩිසේ භාවනා කළා එයා අරහත් ත්‍ත්වයටපත් වෙනවා. පත් වෙලා බුදුහාමරෝ ගාවට එනවා. ඇවිල්ලා වැඳලා කියන්නේ ස්වාමීන් වහන්සේ මම අඤ්ඤ භාව ප්‍රකාශ කරන්නයි ආවේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ කවුරුත් දැනගන්නවා මේ භාවනාව සාර්ථක වෙලා තමයි මේ කියන්නේ කියලා සමහරව හිතනවා අර ගිය තැන වැරදිලයි කියලා. ඒ කියන්නේ තමයි පිටරට ගියා පිටතනට ගියා භාවනා කරනත වැරදිච්ච නිසා ආයෙ බුදුහාමුදුර බලන්න ආවා කියලා. විසාක හිතනවා මේ මනසට වැරදිලා ආවේ කියලා. තමන්ගේ පෙර අඹුව පුරාණ දූතිකාව දැන් ධම්මදින්නාර රහත් මෙහෙණින්නාංශේ. දැන් උපාසක මේ අනාගාමී උපාසකතුමා උපසාකතුමා ගිහිල්ලා මෙයාගෙන් ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන්නේ මෙයා අවබෝධ කරලා තියෙන බාන. මේ වේදනාව ගැන අහනවා මා අපබ්‍රංශ ප්‍රශ්නයක්. ආර්යාවෙනි ආර්යාව කියලා කියන්නේ පැවිදි වෙච්ච උත්තමාවියකට කතා කරන වචනේ. අපි මෙහිණින්නාංශ කියන වගේ. ආර්යාවෙනි සැප වේ දුක් වේදනාවේ තියෙන සැප දුක් දෙක මොකද්ද කියලා අහනවා. දුක් වේදනාවක තියෙන සැප දුක් දෙක මොකද්ද කියලා. ධම්මදින්නා කියනවා විසාක දුක් වේදනාවේ එනකොටත් පවතිනකොටත් දුකයි ඒක යනකොට සැපයි. මම හිතන්නේ කවුරුත් අපිත් එක්ක මේකට වාද කරයි කියලා. දුක් වේදනාව ඇතුළෙම තියෙනවා. සැප දුක් දෙකම එනකොටත් වද දෙනකොටත් දුකයි. නමුත් ඒක යනකොට සැපයි. හැබැයි මේක දකින්න බැරි මේ දුක් වේදනාවට තියෙන ද්වේෂානුසය නිසා මේ දුක එනකොටම අපිට නුරුස්නා ගතියක් එනවනේ. නැද්දකින් කියන එක. ඒ නිසා අපිට දුකේ මුලැමැද අග දකින්න බෑ. අපේ හිත මත් වෙලා තියෙන්නේ. මත් වෙන්න හේතුව දෝසානුසය කියලා. ආයතෝට විසාකතුම සතුට වෙනවා. සතුට අහනවා ආර්යාවනේ සැප වේදනාවේ තියෙන දුක් දුක සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් සැප වේදනාව එනකොටත් පවතින කොට සැපයි යන්නේ දුකක් ඉතුරු කරලා. ඒක දකින්න බැරි මොකද්ද සැප වේදනාවට තියෙන රාගානුසය නිසා. එන්නකම් ආදරකමට බලාගෙන ඉනවා ඒක නිසා කවදාකවත් ඒක යනකොට දුකක් දෙන බවක් කාටවත් කල්පනා වෙන්නේ නැහැ. මේ නොදන්නකම නිසා හැම කෙනාම සැප කැමැති වෙනවා දුක අකමැති වෙනවා. ඒ මොකද මේ යටින් වැඩ කරන රාගානුශේෂා දෝසානුශේ මිස සැපෙත් සැප දුක දෙකම තියෙනවා දුකෙත් සැප දුක දෙකම තියෙනවා. ඒ නිසා භාවනා කරන යෝගාවචරයට කියනවා වේදනාවක් ආපුවම දුක් වේදනාවක් විතර නෙවෙයි. කොයි වේදනාවක් එකේ මුල මැද අග තුනම බලන්නේ කියලා. මුල මැද අග බලනකොට කවදාකවත් බෑ යෝගාචරතර අනුසේ ධර්ම පිළිබඳ හැඟීමක් නැත්නම් කවදාකවත් වේදනාවක ඇති හැටිය දකින්න බෑ. මොකද සැපදියා බලන්නෙම අනේ හොඳයි කියන සාදර හැඟීමෙන්. එනිසා ඒක යනකොට තියලා යන කහට දුක පේන්නේ දුක් වේදනාව එන්නකොටම දකින්නේ නැද්දකින් නොපතන්න දෝමකින් කියලා. ඒ නිසා දුක් වේදනාව යනකොට ඇති වෙන සැප තියලා යන සැප දකින්න බෑ. මෙන්න මේක බුදුහාමුදුරෝ සල්ලසූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මහණෙනි ඇඟේ උලක් කනුනොත් නම් දුකයි. මම කියනවා ඒක දුකයි කියලා. මමත් කියනවා දුකයි කියලා. මෑණි එතනම තවත් තුලක් කනුනොත් දරා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවායි කියලා බුදුහාමුදුරුවෝ මේ සල්ල කියලා කියන උලට කියන නම. ඒකල කියනවා පළවෙනි දුක මේ පිටින් මොකක් හරි හැප්පිච්ච නිසා වෙන එක. දෙක ඒකට නොදකින්න ඔපතන් කිනෝට එන දුක. ඒකට අමනාපය නිසා පහළ වෙන පටිඝානෝස නිසා පහළ වෙන දුක ඒ නිසා පටිඝානෝසේ පහළ වෙලා දුක පහළ වුණොත් නම් ඒ මනසට දරා ගන්න බෑ. ඒක නිසා අර දෙවෙනි දුක උඹ යන ගන්න එක. පළවෙනි දුක තියෙන තැනටම උඹ යන ගන්න එක. ඒක තමයි තකතිරුකම කියලා කියන්නේ. ඒක තමයි මෝඩකම කියලා. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක නිසා මේ දුක් වේදනාවට දක්වන අමනාපය තමා විහිං ඇති කරගෙන තමයි මේ වේදනාව විඳ ගන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා දුක් වේදනාවක් මෙනෙහි කරනකොට වේදනාවත් මෙනෙහි කරන ගමන් යෝගාවචරයට උනන්දු වෙන්න කියන එකට තියෙන අමනාපය දකින්න. මම මේ මෙනෙහි කරන්නේ මේකට නොදකින් නොපතන් හැංගීමෙන් නම් කවදාකවත් මෙනෙහි කිරීම වැඩ කරන්නේ මට මේකට අමනාපය තියෙනවා කියලා හීන නූලෙන් වැඩ කරන අමනාපය දැක්කනම් යෝගාවචරය කායනපස්සනාවේදී වායෝ පොට්ටබ්බ ධාතුවෙන් දකින්නට වඩා ලොකු ගැඹුරක් මේ රූප ධර්ම නාම ධර්මයක් වෙන වේදනාව හරහා දැක් ගන්න පුළුවන්. නාම ධර්ම වේදනාව මෙනෙහි කරනකොට නාම ධර්ම වේදනාව මෙනෙහි කරන දෙතාවර මෙනෙහි කිරීමක් ඕන. වේදනාව මෙනෙහි කරන ගමන් දුක් වේදනාව නම් ඒකට තියෙන නුරුස්නා ගතිය දකින්න ඕනේ. සැප වේදනාවක් නම් ඇවිල්ලාක මෙනෙහි කරාට ඒකට තියෙන ආශාව, ඒක තියා තියෙන ලෝල ගතියක් දකින්න පුළුවන් නම් මේ දෙතෑවර මෙනෙහි කිරීම දැක්කොත් විතරක් මේ වේදනාව කියලා කියන්නේ ඔය තරම් ඝන බහල බරපතල දෙයක් නෙවෙයි. ඒ නිසා කලු ලෑල්ලක ලියපු දෙයක් මකණෙන් මැකුවා වගේ මකන්න පුළුවන්. පැන්සල් ලියුප එකක් ඉරේසර් කැල්කින් මකනවා වගේ මකන්න පුළුවන්. නමුත් ඒකට කොච්චර ලෑස්තිලා යන්න ඕනද කියලා බලන්න. වේදනාව එනකොට මේ දැනගන්නත් ඕනේ, මෙනෙහි කරන්නත් ඕනේ, සතියේ තියෙන්නත් ඕනේ, අනුචේ ධර්මය අල්ලා ගන්නත් ඕනේ. නිසා කිසිම වේදනාවක් ලෝකේ නැහැ. අනුසයෙන් මත ගෑවිච්ච නැති. කෙලසිච්ච නැති. හැම වේදනාවක්ම සැපනම් රාග දෝසානුසයත් එක්ක රාගානුසයත් එක්ක දුකනම් රාග දෝසානුසයත් එක්ක යන්නේ. ඉතින් මේ හීන වලින් වැඩ කරන එක අල්ලනවා කියන එක කායනුපස්සනාවේ සතිය පිහිටු නැති කරන කදාක කරන්න බෑ. ඒ නිසා මුළු ලෝකෙම අද ඉන්නේ සැප සොයාගෙන යන අන්ධකාර ගමනක. මේ නව තාක්ෂණයේ, තොරතුරු තාක්ෂණයේ මේ මේ ජනසන්නිවේදනය යටිතල පහසුකම් මේ සෑයරම දේශපාලනේ අපිට කියන්නේ මොකද? මම සැප දෙන්නම් කියලා. ආර්ථික විද්‍යාඥ මොනවද අපිට පොරොන්දු වෙන්නේ? අම්බ කරගත්තොත් සැප විඳින්න පුළුවන් කියලා. ඒ එක මෝල් වහන්සේ කෙනෙකුට තේරෙන ඔය හැම සැපක්ම පිටිපස්සේ දුකක් තියෙනවා කියලා. දැන් ඒකනේ ආර්ථිකය කඩාන වැන්නකොට ඇමරිකාවේ පෙට්‍රල් ගණන් බැදන්න ළඟ තියනගා පෙට්‍රල් ගණන් බැස්සේ මොනම ආර්ථික විශ්ලේෂණයක් තේරෙන්නේ නැහැ නේ. ජකඩ ගණන් බැස්ස පෙට්‍රල් ගණන් බැස්ස මොනම න්‍යායකමක් කියලා දෙන්න බෑ. හතරම වල කාර්යය. මොකද උනේ කියන්නේ දන්නේ නැහැ. මුළු ආර්ථිකයම කඩාන වැටෙනවා. ඔය කෝටි ගණන් report ගහගෙන මේක හරියනවාමයි කියපු මිනිස්සු කඩන් වැටෙනකොට තේරෙනවා ඔය කොයි සැපත් ඉවර වෙන්නේ දුකින් තමයි. ඒ නිසා මේක දිහා යථාවාදී හැඟීමෙන් තථාකාරී හැඟීමෙන් ඇති ඇටි දකින්න හැඟීමෙන් බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන විදිහට දුක් වේවා සැප වේවාගේ මූලමඳ ආග තුන සමසිතින් බලන්න පුළුවන් නම් ඒක ආශ්චර්ය ධර්මයක්. ඒක හිතලා කරන්න බෑ. ඊට කලින් හොඳට සතිය වඩලා තියෙන්න ඕනේ කායනුපස්සනාව හරහා. ඊට පස්සෙත් අභියෝගයක් තමයි මේ සැප දුක එනකොට ඒකේ හීන්දුවල අල්ලන එක. මේක නෙවෙයි හැබැයි වේදනාව පිළිබඳ ගැඹුර. විශාකතුම අහනවා අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඒ තියංග දෙනේ අදුක්කම සුඛ වේදනාව කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාවට කියනවා නොදුක් නොසුව වේදනාව කියලා. සැපත් නැති දුකත් නැති වේදනාවක් කියලා එකක් තියෙනවා. මේ සැප පමණක් හොයන යන ලෝකයට කවදාකවත් මේක ගෝචර වෙන්නේ ඒක පේන්නේ කරදරයක් විදිහට. ඒක පේන්නේ නීරසකමක් විදිහට. ඒක පේන්නේ කම්මැලිකමක් විදිහට. ඒක පේන්නේ නිදිමත ගතියක් විදිහට. ඒක පේන්නේ නිකන් පිලුණු වෙච්ච බතක් විදිහට. නිසා යෝගාවචරය කවදාකවත් භාවනා කරනකොට අස්පනා පිට පහළ වෙන සැපත් නැති දුකත් නැති චිත්තක්ෂණය මගාරිනවා. මග ඇරෙනවා. මේකට ධම්මදින්නාව දෙනවා විශිෂ්ට ගණේ උත්තරයක් විසාක නොදුක් නොසුව වේදනාව කියනකොට දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියලා. චින්සා යෝගාවචරයට සිද්ධ වෙනව භාවනා කරනකොට එන හැම සැපම සැප වේදනාවක් වශයෙන් මෙනෙහි කරලා පැත්තකට කරන්න. හැම දුකම දුක් වේදනාවක් වශයෙන් මෙනෙහි කරන්න විශාල ප්‍රදේශයක් අහුවේ සැපටත් නැති දුකටත් නැති ලොකු ඉඩක්. බලනකොට සැප දුක් දෙක මුළු ඉඳපු කාලෙන් 5%ක්වත් නැහැ. ඊටු 95 මේ ඉඳලා තියෙන සැපත් නැති දුකත් නැති එකට කවදාකවත් අඳුනගන්නේ නැහැ. මොකද අපේ හිත ඒකාන්තයෙන්ම ඇදලා තියෙන සැප සොයාගෙන යන ගමනේ. යම් ආකාරයකින් වැටහුණා නම් මේ සැපත් නැති දුකත් නැති වේදනාවක වැටෙන්නේ නීරසකමක්, කම්මැලිකමක්, ඒකාකාරීකමක්, බයක්, චකිතයක්, තනිවීමක් අසරණ ගතියක්. නමුත් කියන්න සිද්ධ වෙනවා නිවන වැටලා තියෙන ඔන්න ඔය පෙත දිගේ. නිවන වැටලා තියෙන සැපත් නැති දුකත් නැති මාර්ගෙ දිගේ. ඒසා කොච්චරක් අපි සැප ගැන දැනගෙන තියෙන්න ඕනද කොච්චරක් දුක ගැන දැනගෙන තියෙන්න ඕනද දැනගෙන ඉව දෙක පැත්තකට කිරුවට පස්සේ බහුල වශයෙන් අපි ගත කරන්නේ සැපත් නැති දුකත් නැති තැනක භාවනා කරත් නැතත් ඉඳගෙන හිටියා සක්මන් කරත් එදිනදා ජීවිතේ නමුත් කවදාකවත් කිසි කෙනෙකුට අඳුන ගන්න බෑ ඒකට ධම්මදිනාව කියනවා මේකට හේතුව මෝහානුසය නිසා කියලා. මේකට තමයි අවිද්‍යාව කියන්නේ. අපි නිතරම සැප හොයාගෙන යන ගමනක යනවා. ඒක හම්බ වෙන්නේ නැහැ ඒනට හම්බ වෙන්නේ දුක. නමුත් මේ සැප දුක් දෙක අයින් කරලා බැලුවොත් වැඩි හරියක අපි ඉන්නේ අදුක්කම සුඛේ. ඒක අපිට පේන්නේ නීරසකමක් විදියට. කම්මැලිකමක් විදියට. නමුත් ਸਰවඥාන්සේ පෙන්වන සැප වේදනා දුක් වේදනා කියන දෙක අන්ත දෙක වශයෙන් උත් ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකාණ යෝගෝ හීනෝ ගම්මෝ පොතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායන් අත්තකිලමතාණ යෝගෝ හීනෝ ගම්මෝ පොතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මේ කාම සුකල්ලිකාණ යෝගයත් අත්තකිලමතාණ යෝගයත් කියන මේ දෙක සැප දෙක කවදාකවත් නිවනට යොමු කරන්නේ නැහැ. මේ දෙක මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාවේ තමයි ගමන තියෙන්නේ. ඒ කියන්නේ නොදුක් නොසුව වේදනාව. කවදා හෝ යෝගාවචරය භාවනා කරනකොට අරමුණත් ගෙවම් කරලා නිමිත්තකුත් නැහැ. සංඥාවකුත් නැහැ. ආනාපානෙත් නැහැ. ඒ වෙලාවේදී දැනෙන දෙයක් නැහැ. මේක හරහා තමයි නිවන තියෙන්නේ. මෙතනයි නිවන තියෙන්නේ. මම මේකයි වඩන්න ඕන කියන එක මේ රූප රූප කර්මස්ථානයේ ගෙවෙනකොට ඉතුරු වෙන මදේ වේදනා චෛතසිකේ හරහා වින්දනයක් හරහා අඳුනගෙන දැන් මම වැටලා තියෙන මධ්‍යම ප්‍රතිපදාර කියලා තේරුම් ගත්තනම් ඒකට අපි කියනවා සම්මාදිට්ඨිය කියලා ඒකට අපි කියනවා යෝනිසෝමනසිකාරයට කොච්චර අවුරුදු ගණන් භාවනා කරලා මෙතෙන්ට එන්න පුළුවන් මේක අඳුනගන්න නැති වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒක හරියට පොට්ටේකට මැණිකක් පයි ගහනවා වගේ ඌට තේරෙන්නේ නැහැ මේ මැණික. අන්සේ භාවනා කරන බර ගාණක් යෝගාවචර මෙතෙන් එනවා. ඇවිල්ලා මේකට තුන් නොදකින් කියලා කම්මැලි කියන නීරසයි කියලා නැගිටලා යනවා. නිසා ටැග් දුන්නට ටැග් බාර ගන්නවා කියන එක සම්පූර්ණ වෙනස් කතාවක්. ඉංග්‍රීසි අර්ථෝපදේශයක් තියෙනවා ටැග් දෙනවට වැඩිය වටනවා ටැග් බාර ගන්න කියලා. ඒකම තමයි ඔය සිංහට දාලා තියෙන ටැග් දෙනවට වැඩිය හොඳ ටැග් බාර ගන්නවයි කියලා මේක සඳහා ලෑස්ති වෙන මිනිස්සුන්ට තමයි යෝගාවචරය කියන්නේ. ඒතර විශේෂයෙන් මේ භාවනා කරන අයගෙන් 50 60කට 70කට වැඩිය මේක අත්දකලා තියෙනවා. මොකවදාකත් හිතන්නේ මේකයි භාවනා මේකයි මැද ප්‍රතිපදා මම දැන් ඉන්නේ නිවනට කිට්ටු වෙලා කියලා කවදාකවත් හිතන්නේ ඒ විනෝඩ මොනවා හරි සැපයක් ඉල්ලන මොනවා හරි අල්ලන්න පුළුවන් දෙයක් ඉල්ලන අල්ලන්න පුළුවන් කිසිම දෙයක නිවන නෑ මේ විඳින්න බැරි විඳින බව ප්‍රකාශ කරන බැරි සැපත් නැති දුකත් නැති තැනක අවිද්‍යාව පහළ වෙන්න දෙන තුකට අවදි වෙලා ඒකට පූර්ණ අප්‍රමාදී වෙලා සතිමත් වෙලා මේකේ හිටපු දවසේ තේරෙයි මේක මිනිස්සයාට උප්පත්තියම හම්බෙච්ච දෑවැද්දක් නමුත් අපේ අම්මලා තාත්තලා කවදාකවත් ඒක කියලා දෙන්නේ අපිට. අපි ගුරුවරු කවදාකවත් අපිට කියලා දෙන්නේ නැහැ ඒක. අපේ දේශපාලනඥයෝ අපිට කවදාකවත් කියලා දෙන්නේ නැහැ. අපේ සමාජ විද්‍යාඥයෝ කවදාකවත් කියලා දෙන්නේ නැහැ. අපේ ආර්ථික විශේෂඥයෝ කවදාකවත් කියලා දෙන්නේ නැහැ. මොකද එහෙම කියලා දුන්නොත් බිස්නස් නැහැ. මේ ආර්ථික අදුක්කම සුඛ වේදනා විකුණන්න බෑ. ඒක පොළට දැම්මට විකිණෙන්නේ නැහැ. බිස්නස් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව විතරක් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පෙන්වන මිනිස්සෙනි මේක උප්පත්තියම උඹලට හම්බෙච්ච දායාදයක් මම දීලා දෙන ක්‍රමේ හරහා ගිහිල්ලා හොඳට රූප කර්මස්ථානේ දාලා ඒක හොඳට ගෙවන් කෙරුවට පස්සේ මේ විඳ ගන්න බැරි අරමුණු කරන්න බැරි නිමිටි කරන්න බැරි. නිමිත්තක් නැති මෙතෙන් ගියාට පස්සේ බලන්න මම ඉන්නේ සැපේද දුකේද කියලා කොහෙවත් නැහැ. ඒක සැප කියන්නත් බෑ දුක කියන්නත් බෑ මේකට අවදි වෙන්න පුළුවන්. ඊට අප්‍රමාද වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ වේදනා සම්බන්ධව අපි නන්නත්තර වෙන්නේ නැතුව මැද පාවරට යටුණා කියලා කියන්නේ. නැත්නම් මේ වේදනා පිළිබඳ දත යොත් ඔච්චරයි. නිසා අපි මේ දරුවන්ට උගන්වනවානේ নানা ආකාර ඩිග්‍රී අරන් දෙනවා ඩිප්ලෝමා අරන් දෙනවා PhD අරන් දෙනවා දුන්නට කොයි නන්නත් අර කියලා කවදානම් මේ වගේ තැනක් තේරුම් ගන්නේ මං කියන්නේ උගන්වන්න දෙපයි කියලා උන් නන්නත් අර වෙන එහෙමනොත් ඒ උගන්වන්නද ඉගන්වුවාට මොකද දරුවෝ ඔච්චරම මොකද මේ දෙමාපියන්ට වෛර කරන්න කියලා පොඩ්ඩක් නිකමට හිතන්න බෑ එක දරුවෙක් ඉන්නත් වන්ට අද දෙමාපියන්ට වෛර නොකරන එකෙක්වත් නැහැ උන් හදලා තියෙන මනෝ විකාර ලෝකෙට උන් ගෙනිච්චට පස්සේ උන් දන්නවා මේක දඩ ගයක් මේක කටු ගයක් මල වදයක් මේකද අපිට අම්මලා දාත්තලා දුන්නේ කියලා උන් හිතෙනවා උන් පොඩ්ඩක් හරි කියලා දෙනවා නම් මේ එන වේදනාවකට කලබල වෙන්නේ නැතුව මේකේ මුලැමැදාක බලපන් එහෙම නෙවෙයි කරන්නේ කැස්ස එන්නේ ඉස්සරලා හෙම්බ කිවිසුම එන්නේ ඉස්සරලා ඉන්ජෙක්ෂන් දීලා ඉවරයි නියුමෝනියාවට ඉස්පිරිතාල විජහාට ගිහලා ස්පෙෂලිස්ට් කෙනෙක් බුක් කරලා කැස්ස කිමි තක්කට එන්න දෙන්න බින්න පූල් ගෙඩිය එන්න වගේ දරුවෝ හදනවා ඉතින් උන් අන්තිමට ගිහලා අවුවට වැසට විරුද්ධ වෙච්චාම උන් අම්මට තාත්තට වෛර කරනවා. අපි අවුරුදු પરම්පරා දෙකක් පිටිපස්සේ පොඩ්ඩක් හිතන්න බලන්න මිනිස්සු කොහොමද හැදුනේ කියලා. ඕනි තරම් අවුවට වැසට මොන දෙයකට හැප්පුණත් උන් ගහගල වගේ හිටිනවා. මොකද අම්මලා තාත්තලා ওই නිකන් අනවශ්‍ය අරසවල් දුන්නෙත් නෑ. ওই ට්‍රිපල් ට්‍රිපල් එක දුන්නෙත් නෑ. ටෙටනස් සෝල්ට් ඉන්ජෙක්ෂන් ගැහුවෙත් නෑ. බැරි එක මැරලා යනවා. බුළු එක ඉතුරු වෙනවා. අපි ගෙදර විතරක් අපේ අම්මට විතරක් දරුවෝ 11. ගෙදරට කවුරු හරි ආවම අපේ අපච්චි කියනවා අපිට ඇහෙන්න මට මහත්තු 11ක් ඉන්නෝනේ එකෙක් මරන්න ගානක් නැහැ කියනවා. අපි ගියතුරු හින්දාදී ඇහෙන්නම කියනවා. දැන් ඉන්නේ එකයි ඒක මැරුණොත් එහෙම මහ මිනිස්සු දෙන ඊට කලින් මැරෙනවා. ලොකු උනාට පස්සේ ඒක යකා ඌ අම්මලත් අතර වෛර කරනවා. මේ එකෙකුටවත් මේ දුක කියන එක, මේ සැප කියන එක, මේ මුල මැදාග තෝරන්නේ නැතුව මුන්දලාට මේ හදලා දෙන්න හදන යා කන්ඩිෂන් රූම් වල ඉඳගෙන ඉන්න දේ දරුවෙකුට කරන්න පුළුවන් ප්‍රධානම සාපයක් කියලා මතක තියාගන්න. මුන්න දෙන්න ඕනේ මේ අවුවට වැසට ඉඳලා හැදෙන්න. කෙල්ලෝ නම් ওই තවත් කමක් නැහැ. මේ කොල්ලෙකුට දැන් ඉන්නෙකුට පුළුවන් ද බලන්න මොනවා හරි ගහක නගින්න හරි වතුරට බැලලා පීනන්න හරි. ඒකෙකුටවත් බෑ. අර ඩිග්‍රී තිනවා මේ ඩිග්‍රී තිනවා පෝඩින් ගසනවා පාට බහලා වැඩ කරගන්න කිව්වම මොනවක් කරන්න බෑ. ඒසමුන්ට අවුවට වැසට දුකට සැපට ලාභයට ප්‍රසංසාවට දීකට මූණ දෙන්න හදනවා නැත්තම් බුදුහාමරන්ට ඔය සක්විති රජ විඳගෙන කොච්චරද ඉන්න තිබුණාද රම්‍ය සුරම්‍ය සුබ මාලිකාවල ඉඳගෙන අර ගිහිල්ලා හිඟාගෙන කාලා පාත්‍රයට හම්බෙච්ච දේ කාලා උන්වහන්සේ කිව්වා එදාට වැඩිය සැපයි අද මුළු පරාසෙම දැකලා මේ බුදුහාමර කතා කරන්නේ ඒ නිසා අපි භාවනාවට බහිනවා නම් මේ වැහුම් ඇරලා කෙලින්ම සැප වේදනාවට දුක් වේදනාවට සත්‍යයට සත්‍ය වශයෙන් මුහුණ දෙන්න හැදුවට ඒක කවදාකවත් ශාපයක්වත් වෛරයක්වත් නෙවෙයි ඒක අභ්‍යාසයක් පමණයි. එතන යෝගාවචරය දිහා බලනකොට වෙන්නේ මහා දුක් විඳින මිනිසෙක් අනිවිසන රැයට කාලා බුදිය ගන්නවා. යෝගාවචරය රැයට කණ්ඩත් නැහැ. උදේ ඉඳලා හැන්දෑනකන් දඬු කන්දේ ගැහුවාගේ ඉඳගෙන රක්මන් කරනවා, ඉඳ ගන්නවා, රක්මන් කරනවා, ඉඳ ගන්නවා. මල වාතයක් මේ ඉල්ලගෙන කන පරිප්පුවක් වගේ තමයි පේන්නේ. ඒ මොකටද මේ වේදනා චෛසිකේ අරහා යනවයි කියන එක දේශි වැඩක්. ගියාට පස්සේ ඒ මනුස්ස මාරයටත් අල්ලන්න බෑ. මාරයට බය කරන්න දෙයක් නැහැ දුක් දෙන්නම් සැප දෙන්නම් කියලා කොයි එක දුන්නත් කියනවා ඔය කොයි එකත් අපි කාලා තියෙන්නේ. ඕක ගැන ඔච්චර බය වෙන්න දෙයක් නැහැ. අන්න එහෙම මනුස්සයෙකුට විතරයි කොයි අරමුණ ආවත් හිත යම් ප්‍රමාණික සත්‍ය නඩත්තු කරගෙන හිත පිට ගියත් ගිය බව දැනගෙන හිත පශ්චාත්තාප නොකර ඉන්න පුළුවන් නම් ඒක මම හිතනවා යෝග ජීවිතයක ඉතා වටිනා නැත්නම් කායන කායනපස්සනාවට වඩා උගක් වටනක් තනක් මේ වේදනානුපස්සනාව තියෙන. නමුත් ඒක මං හිතන්නේ එසේ මෙසේ ඥානයක් සහිත එසේ මෙසේ වීරියක් සහිත එසේ මෙසේ තතියක් සහිත මිනිස්සුයකට මිසක්කා මූණ දෙන්න බෑ. මේ නිසා මේ මට්ටමට යන්න ඉස්සෙල්ලා සාමාන්‍ය මානසික අසහන තියෙන ඔක්කොම පිස්සු හැදෙනවා. ලෙඩ රෝග තියෙන කට්ටිය ඒකෙන්ම නතර වෙනවා. හොඳ කායික ශක්තියක් හොඳ මානසික ශක්තියක් ඇති මිනිසා විතරක් කඩිය කොඩිය අරගෙන ඒක හරහා යනවා. සැප දුක විඳ හරහා ගිහිල්ලා අදුක්කම සුඛයට ටටා කියලා හැපැතට යන එකයි තියෙන්නේ. ඒක කරන්න බෑනේ අර කාහනපසනාවෙන් සතිය වඩ아가න ලෑස්තිලා ගිය කෙනෙකුට ඇර මේක කරන්න බෑ. ඒ නිසා අද දවසක් විතරක් අද දවසේ විතරක් බණහන්න ආපු කට්ටියට ටිකක් මේක නොගැලපෙන ගණියක් තේරෙන්නේ නැති ගතියක් ඇති. ඒ මොකද අපි බැස්සේ ගෙලින්ම වේදනාවන පස්සනාව හරහානේ. නමුත් මේ දවස් තුනක් එක දිගට බණ කියාගෙන ගියේ මේ එන්නේ එන්නේ එන්නේ මේ ධර්මයේ තියෙන ගැඹීරත්වය රූප ධර්මවල නාම ධර්මයට මාරු වෙන හැටි විස්තර වෙලා තියෙන එක මතක් කරන්නයි ඉතින් ප්‍රතිපදාව තියෙන නිසා ක්‍රමයක් තියෙන නිසා ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසී කියලා තමන්ගෙන් අහගෙන මේ පාරේ යන්නේ මේ දුෂ්කරතා කියලා දෙන්නේ වටන්නවත් බය කරන්නවත් නෙවෙයි. මේ දුෂ්කරතා වලින් තමයි අපි පන්නර දියාගන්නේ. අපි ප්‍රතිශක්තිය ලබා ගන්න. මේ ප්‍රතිශක්තිය ලබා ගත්තට පස්සේ වැඩ කරන පිරිස් තමයි දකින්න හම්බ වෙයි. දකින්න පිරිස් එක්ක යනකොට ගමනත් ලේසි. අන්න එහෙම ගියේ නැත්තම් මේ දේ මේ අවබෝධය කවදාකවත් ණයට ගන්නත් බෑ. Tamange අවබෝධය කාටවත් දෙන්න බෑ. ඒ නිසා මේකට යනකොට විතරක් අනිවාර්යයෙන්ම තමන්ගේ දේ තමන් කටයුතු කරගන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි දේ කරන සෑහෙන පිරිසක් මේ ලෝකේ ඉන්න බව තේරෙන මෙතෙන් ආපු කෙනාට විතරයි. ආපු නැති කට්ටිය ඉන්න 100 100ක්ම මිනිස්සු මේ සැපයි පස්සේ යනවායි කියලා. නෑ ඔක්කොමලා නෑ. සෑහෙන පිරිසක් ඉන්නවා මේක දැනගෙන මැදමාවතේ යන. ඉතින් අපි මෙතෙක් කරපු දාන කටයුතු, සීල කටයුතු, භාවනා කටයුතු වල පිං ශක්තියක් තියෙනවා නම් අනේ අපිත් අර මේ සැපටම වාල් වෙලා ඇදිලා යන පිරිසට යන්නේ නැතුව සැපත් තේරුම් ගන්න දුකත් තේරුම් ගන්න අදුක්කම සුඛයත් තේරුම් අරගෙන ඒ හරහා මධ්‍යම ප්‍රතිපදාව යන පිරිසට සම්බන්ධ වෙන්න එකතු වෙන්න ඥානයේ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා ශිළු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි අපි ධර්ම දේශනා સમાප්තියේදී අනුසෝ අනුසාර අනුමෝදනා ශීර්ෂයෙන් ඊත්තවතා ചാති ගාථා සජ්ජානා කිරීමට පෙළඹෙන්නේ. ඒ අනුව අපි ශීර්ෂ දිනාටම පින්කමිනි විවුන්ට බලාපොරොත්තු වෙනවා. ඊත්තවතා චනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඉද්ධාවතා චගම්මේ ඊ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බී භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා තාචගම්මේ ඊ සම්බතං පුඤ්ඤ සම්පතං සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ආසනං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං යෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය පුඤ්ඤ කම්මේන බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු සුපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සෝපත් වෙත්වා සෝපත් වෙත්වා සෝපත් වෙත්වා සෝපත් වෙත්වා සෝපත් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු